ඉතින් මම අදත් ආරාධනා කරනවා මුලින්ම එහෙනම් ලිඛිත ප්‍රශ්න වලින් අපේ ධර්ම සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න 11ක් ඉදිරිපත් වී තියෙනවා. ඒ සමගම එක වාචික ප්‍රශ්නයක් වගේ තියෙන්න ඉඩ තියෙනවා සම්මාස. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව වැඩුවෙමි. දකුණු පස නැහැයෙන් ඇතුළු ආස්වාස වාතය වම්පසින් පිටවීම දැනුනි. ක්‍රමක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම් වී දැනෙන නොදැනෙන තරමට සියුම් වී හුස්ම රැල්ල සංසිඳීමටපත් විය. ඒ වන විට කයද සැහැල්ලු වීමටපත් වී තිබුණි. සංසිඳීමෙන් පසු කළ යුත්තේ කුමක්දයි පහදා දෙනු මැනවි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වම්හා දකුණු පස පාදයට සිහිය පිටුවෙමි. සිත අරමුණෙන් පිට නොයා ස්ථාවරව පැවතිනි. නිතර නිතර සක්මන් භාවනාව වැඩිීමේදී මේ தত্ত্বය වර්ධනය විය. ඊළඟට කළ යුත්තේ කුමක්දයි පහදා දෙනු මැනවි. ම්ම් ඒ කියන්නේ ආනාපාන සතියේ සංසිඳීම ගැන ඉතින් විවිධ මට්ටම් වලදී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් මුලදී සංසිඳුණාට ආයෙත් ආනාපානෙ මතුවෙනවා. ඒ නිසා පොඩ්ඩක් සංසිඳුණා කියලා පූර්ණ සංසිඳීමක් කියලා හිතන්න එපා. ආයෙත් කොහොමත් නාසිකාග්‍ර ප්‍රදේශයේම තමන්ගේ සතිය පිහිටවන්න නැවතිලා එතන පොඩ්ඩක් බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නකොට නැවතත් ඒ සංසිඳුණායි කියලා හිතිච්ච ආනාපානය නැවත මතුවෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඊටාම සියුම් මට්ටමකින් මතුවෙන්නේ. අර තිබුණට වඩා ටිකක් තිබුණ රළු ආනාපාන සතිය ඔන්න ආනාපානේ දැන් පොඩ්ඩක් සංසුණා. හට ඊට වඩා පොඩ්ඩක් අපි තව බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නකොට සතිමත්ව එතන ඉන්නකොට අන්න අපිට අවස්ථාව තියෙනවා මේකේ සූක්ෂම මට්ටමක් දැක ගන්න. ඒ වගේමයි ආනාපානේ කියන්නේ විවිධ අවස්ථා බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. අපි තුමු දැන් මුලදී අපිට තේරෙන්නේ මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි අතර වෙනසක්. නා ආස්වාසය නම් අපි තුමු ඔන්න සිසිල්ව දැනෙනවා. ප්‍රස්වාසය උණුසුම්ම දැනෙනවා. ආස්වාසය ඔන්න එක නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා. ප්‍රස්වාසය තවත් වෙනත් අනිත් නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා. ඒ වගේ අපිට පුංචි වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. නමුත් ඕක තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න Tamanට තේරුම් ගන්න පුළුවන් මේ ආස්වාස ප්‍රස්වාස දෙක අතර විතරක් නෙමෙයි එක ළඟ තියෙන ආස්වාස දෙකක් අතරත් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම එක ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් අතරත් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ තරමට ඔන්න සතිය දියුණු වෙනවා. අපේ කියන්නේ මේ සතිය කියන ඉන්ද්‍රිය ධර්මයේ වැඩෙන්න වැඩෙන්න හොඳට මෙතන තියෙන සුයුම් වෙනස්කම් තේරෙන්න තේරෙන්න විශේෂයෙන්ම සම්පජඤ්ඤය දියුණු වෙන්න දියුණු වෙන්න. එතකොට තමයි ඔය තියෙන විවිධාකාර සියුම් සියුම් වෙනස්කම් තේරෙන්න පටන් ගන්න. ඕකෙදී වුණාට පස්සේ තමයි අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ එක ආස්වාසයක් ඊළඟ ඒ කලින් තිබිච්ච ආස්වාසයට වඩා ඔන්න කෙටිව දැනෙනවා. නැත්නම් එක ආස්වාසයක් කලින් තිබිච්ච ආස්වාසයට වඩා දීර්ඝව දැනෙනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිති පජානාති කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සමහර වෙලාවට මේ ආස්වාස දෙකක් අතර ළඟ තියෙන ආස්වාස දෙකක් අතරත් වෙනස්කම් තේරෙනවා. එකකට වඩා අනිත් එක දිගයි වගේ තේරෙනවා. එකකට වඩා අනිත් එක කෙටි වගේ තේරෙනවා. මේ දිගයි කෙටි කියලා කියන්නේ අපේ එක ආස්වාසයක් අත්දකිනකොට ඒක අපි තුමු අත්දැක්කේ විනා මේ තප්පර 5ක් නම් අපි තුමු ඊළඟ ආස්වාසය ඔන්න තප්පර 7ක් 8ක් මේ අරිට වඩා එතකොට වෙනසක් කාල පරිච්ඡේදයක් මේ ආස්වාසයේම පැවතුනා කියලා අපිට තේරෙන්න පටන් ගන්නවා. ඊටාම සූක්ෂම වට්ටමක් මේ කතා කරන්නේ. ඕකෙම අවස්ථාව තමයි ඊළඟට අපි බලන්න තියෙන්නේ කොහොමද දැන් මට මේ තාම දැනලා තියෙන මේ ආස්වාසයේ ටිකක් රළු මැද හරිය. හැබැයි ඕකේ තියෙනවා ඊටාම සියුම්ම පටන් ගැනීමක්. මට පුළුවන් මේ ඊටාම සියුම්ම මේ ආස්වාසය පටන් ගන්න හැටිත් මගේ සතියට හසු කරගන්න කියලා අන්න තව පොඩ්ඩක් වෑයම් කරනවා. වෑයම් කරනවා කියන්නේ වීරය යදනවා නෙමෙයි. අපි එතන ටිකක් අවධානයෙන් ඉන්නවා. ටිකක් තීව්‍ර අවධානයක් පවත්වනවා. ආනාපානය නැත්නම් ආස්වාසය පටන් ගන්න තැන කලින්ට වඩා ටිකක් කලින් අල්ල ගන්න. කියන්නේ අපි මුල් අවස්ථාවේදී අහුනේ මේකේ මැද හරියෙන්නම් මේ මැද හරියටත් කලින් ඔන්න මේක තේරුම් ගැනීම සඳහා උත්සාහත් වෙනවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට තේරෙනවා මෙතන මුල විතරක් නෙමේ අගත් අග කොටසත් ඊටාම සියුම්ම තමයි අවසන් වෙලා යන්නේ. ඊටාම සියුම්ම තමයි නොපෙනී යන්නේ. කියලා ඔන්න මේ මුලයි මැදයි අගයි හොඳට තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා බුධාඳුර කියනවා සබ්බකාය පටිසංවේදී අසසිසාමිති සික්ඛති. දැන් ඔන්න ආස්වාසේ මුල මැද අග මේ කියන අවස්ථා තුනම හොඳට දැනගනිමින් දැකගනිමින් ආනාපාන සතිය යෙදෙනවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි හොඳට සංසිඳෙන්න පටන් ගන්න. ඒ නිසා සංසිඳෙනකොට අපිට තියෙන්නේ හොඳින් සංසිඳීම සඳහා අනුග්‍රහ කරන්න. මේ වෙලාවේදී අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් දැන් ආස්වාස ප්‍රස්වාසයේ මට වැටහෙන්නේ නැහැ. හින්දා ආයිත් මම මේක අල්ල ගන්න ඕනේ කියලා සතිය දිනු කර ගන්න ඕනේ කියලා මම හයියෙන් හුස්ම ගත්තොත් සම්පූර්ණයෙන්ම වැරදි. මෙතෙන්දී අපි තේරුම් ගන්න තියෙන්නේ මේක වැඩෙන රටාවක් තියෙනවා. යන ක්‍රමයක් තියෙනවා. මොකද්ද ක්‍රමේ? අපේ සතිය දිනු වෙන්න දිනු වෙන්න අපිට අර ආස්වාසයේ ඊටාම සියුම් ලක්ෂණ තේරෙන්න ගන්නවා. ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස තේරෙන්න ගන්නවා. ඊට පස්සේ ආස්වාස දෙකක් අතරත් තියෙන වෙනස්කම් තේරෙන්න ගන්නවා. ප්‍රස්වාස දෙකක් අතරත් තියෙන වෙනස්කම් තේරෙන්න ගන්නවා. ඊළඟට හොඳට මේ වෙයි ආස්වාසයේ මුලැමැදාග ප්‍රස්වාසයේ මුලැමැදාග හොඳට බලන්න පටන් ගන්නවා. මේක විදිහට හොඳට අපිට මුළු ලෝකෙම අමතක කළා මේ හිතේ තියෙන විවිධාකාර සංකල්ප බැහැර කළා. ඊටාම සූක්ෂම හොඳට මේ විදිහට එක එක ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානේ අපිට සතිමත් වෙන්න පුළුවන් නම් ඔන්න හුස්ම රටට සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අපි අපිට තේන්නේ ඔන්න බුදුහාමුදුරු කියනවා පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. අපිට එතෙන්ද හික්මෙන්න අවශ්‍ය වෙනවා. ඇඟ හොල්ලන්න නැතුව, අතපය හොල්ලන්න නැතුව, හිත පිපිලිසර කරගන්න නැතුව, මේක ගැන සැක හිතන්න නැතුව, ඔක්සිජන් මදි වේද කියලා හිතන්න නැතුව අන්න මේ වැඩේට එහෙම්ම සංසිඳෙන්න උදව් කරන්න ඕනේ. අපි මොනවා දේවල් හිතට දාගත්තොත්, හිත කලබල කරගත්තොත් ඔන්න සංසිඳෙන්නේ නැහැ. අපි මේ සංසිඳීම සඳහා එයාට ඉඩ දෙන්න ඕනේ. අපි පුළුවන් තරම් අයින් වෙන්න ඕනේ දැන්. අපි වීරය යොදනවා වෙනකොට අපි දැන් අත අයින් කළා මේ ඒකට සංසිඳෙන්න දෙනවා. තැම්පත් වෙන්න දෙනවා. හැබැයි අපි නාසිකාග්‍රේ ප්‍රදේශයේම අවධානයෙන් ඉන්නවා. ආයිත්‍යා මතු වුණොත් අපිට අවස්ථාව තියෙනවා මේ තේරුම් ගන්න. හොඳයි. මොකද්ද මේ සක්මන් භාවනාව ගැනත් අහලා තියුණා. සක්මන් භාවනාවේ ප්‍රශ්නයක් විදිහට මොකක්ද අහන්නේ අන්තිමට? ඊළඟ පීවර මොකක්ද නේද? ඊළඟ පියවර. ඔව්. ඒ කියන්නේ දැනට පසු කළා තියෙන්නේ මොන වගේ අවස්ථාවක්ද? මෙනෙහි කිරීමත් සහිතව ගිහිල්ලා. වමහා දකුණු පාදයට සිහිය පිහිටුවෙමි. සිත අරමුණෙන් පිට නොයා ස්ථාවරව පැවතින. හරි. දැන් දැන් බලන්න මේ කියන්නේ මෙනෙහි කිරීමක් එක්කනම් ගියේ අපි තුමු වම දකුණ වම දකුණ කියලා අපි මෙනෙහි කිරීමක් එක්කනම් ගියේ දැන් හොඳට සතියෙන් යන්න පුළුවන් නම් මේ කොනේ ඉඳන් එහා කොනටම වම දකුණ කියාගෙන යන්න පුළුවන් හිත වැඩි පිට යන්නෙත් නැත්නම් බලන්න මේ මෙනෙහි කිරීමකින් තොරවත් යන්න. වම දකුණ කියලා කියන්න ඕනෙත් නැහැ. වම් පාදයේ තියෙනකොට අපිට තේරෙනවා හොඳටම. වම් පාදයේ ඔන්න පොළවේ පතිත වෙනවා, වදිනවා, රළුව තේරෙනවා. ඒ දැනීමට හිත තියන්න. ආයි ඔන්න දකුණු පාදයේ පොළවේ පතිත වෙනවා, වදිනවා, රළුවට තේරෙනවා. ඒ රළු බවට හිත තියන්න. මේක ඇත්තටම හිතේ කතන්දරයක් නැතුව එහෙම නැත්නම් හිතේ මෙනෙහි කිරීමකින් තොරව මේක ඍජුව දැනගන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. ඒ තරමට හොඳට මේ ඍජු දැනීමත් එක්ක අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඒක ඊළඟ පියවර වශයෙන් කරලා බලන්න පුළුවන් ද මෙනෙහි කිරීමකින් තොරවත් මේ කටයුත්තේ යෙදෙන්න. හැබැයි අතරමඟදී ආයෙත් හිත විසිරෙන්න ගත්තොත් පොඩ්ඩක් ආයෙත් මෙනෙහි කිරීම හඳුන්ලා දෙන්න. ආයෙත් උන වම දකුණ වම දකුණ කියලා පටන් ගන්නවා. ආයෙ ටික දුරක් ගියාම ආයෙත් හොඳට සංසිඳෙනවා. නැත්තම් හොඳට හිත එකඟ වෙනවා. ඔන්න මෙනෙහි කිරීම නතර කරනවා. නතර කළාත් ආයෙත් ටිකක් දුර යනවා. මේ විදිහට අපිම ටිකක් පරිශ්‍රණයක් කරන්න වෙනවා. කොහොමද මෙනෙහි කිරීමකින් තොරව මට දැන් මේ කටයුත්ත කරන්න පුළුවන් තරමට සතිය දියුණු වෙලාද? ඒ කියන්නේ සතියේ දියුණු වීම පරීක්ෂා කරගන්නේ. එහෙම නැත්නම් අපිටම කොයි මට්ටමකටද දැන් සතිය දියුණු වෙලා තියෙනවද කියලා තේරුම් ගන්න වෙන්නේ මේ වගේ අත්හදා බැලීම් හරහායි. මුලදී අපි මෙනෙහි කිරීම සහිතව ටිකක් වීරය යොදලා බොහොම අවධානයෙන් පරිස්සමෙන් ගිහිල්ලා තමයි මේක සතිය පිහිටවන්නේ. වර්තමාන මොහොතේ හිත ගන්න. හැබැයි ටික ටික ටික මේක පුරුදු වෙන්න පුරුදු වෙන්න අන්න හිත විසින්ම අරමුණේ ඉන්න පටන් ගන්නවා. එතකොට අන්න පුළුවන් බලනවා මෙනෙහි කිරීමෙන් තොරව දැන් පොඩ්ඩක් මේ වැඩේ කරලා බලන්න. එතකොට අන්න තේරෙනවා දැන් නම් කලින් තරම් හිත වික්ෂිප්ත වෙන්නේ කලින් තරම් හිත බාහිරට යන්නේ නැහැ. මේ වර්තමාන අරමුණේ ඉන්න දැන් ටිකක් හුරු වෙලා තියෙනවා කියලා අපිට අපි ගැන සතුටක් ඇති වෙනවා අපිට අපේ සතියේ වර්ධනයක් වෙලා තියෙන බව තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. ගරුතර ස්වාමින්වහන්ස මම භාවනා වැඩසටහනට ආදුනිකයෙක්මි. ඊයේ දවස පුරා වරින් වර කරන ලද සක්මන් භාවනාවේදී එක් පාදයකට ශරීරයේ සම්පූර්ණ බර වැටෙනසේ පියවර මැන්නෙමි. ලනුපැදුරේ රළු බවත්, ටයිල් පොළවේ සීතල බවත් දැනුනි. රාත්‍රී 9 වන විට පියවර 3500ක් සම්පූර්ණ කළෙමි. උකුළු ඇටයෙන් පහළ සම්පූර්ණ කකුල තබන ඇවුරින් සිතෙන් බලා සිටියෙමි. බාහිර සිතුවිලි කිසිවක් පැමිණියේ නැත. නිදිමත නොදැනුනි. පියවර ගනිමින් භාවනාවේ යෙදීම සුදුසුදැයි ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. පර්යංක භාවනාව. මෙම භාවනාව කරන අතරතුර සමහර අවස්ථාවලදී නිදිමත දැනුනි. කහපාට කුඩා තිත් සහිත හිස් පැහැදිලි අවකාශයක් දුටු වෙමි. බාහිර සිතුවිලි පැමිණියේ නැත. මේ தત્ත්වය දිනු කර ගැනීම පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. හොඳයි. දැන් බලන්න, ඒ කියන්නේ මුලදී අපි කමක් නැහැ ඔය පියවර ගණලා අපිට එතකොට පොඩ්ඩක් එතෙන්ට උනන්දුවක් ඇති වෙනවා ඉස්සරහට තව පියවර කීයක් ගන්න පුළුවන්ද කියලා පොඩි පිගෙනම ඉතින් පියවර ගන්න වැඩි කිරීම හරහා පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. දැන් බලන්න පියවර ගයින් නැතුවම කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ يعني පියවර ගැනීම කියන එක හිතට බරක් දැන්. يعني මේ අපි හිතින් මේ කරන සංස්කරණයන් ටික ටික හිත සියුම් වෙන්න සියුම් වෙන්න සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අපිට තේරෙන්න ඕනේ මේක දැන් ටිකක් බරයි. මොකද හිත යන්නේ දැන් ඊටාම සූක්ෂම මට්ටමක. හිත හොඳට එකඟ වෙලා නම් සතිය පිහිටලා නම් හිතේ එකඟතාවය සතිමත් භාවය නැත්නම් සමාධිය වර්ධනය වෙලා නම් ඒ සමාධි හිත එන්න එන්න සූක්ෂම වෙනවා. බොහොම සැහැල්ලු වෙනවා. සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳීමට පොරොත්තු දෙන්නේ අපි අර වගේ මෙනෙහි කිරීමක් කරනවා. රළුවට වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරන එක ඔන්න මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ඔන්න 100යි 101යි 102යි 103යි කියලා අපි ඕවා හිතන්න ගියොත් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා දැන් බලන්න දැන් ටිකක් යමක් තේරලා තියෙනවා. 3500ක් කරලා තියෙනවා. දැන් ඔන්න එතනින් අතර කළා. දැන් බලන්න 3500න් පස්සේ දැන් ඕන්නේ දැන් කෙලින්ම පුළුවන් ද මට මේ ඍජු අත්දැකීමට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ ගණිතය අමතක කළා. කෙලින්ම ඍජු අත්දැකීමට යන්නයි තියෙන්නේ. ගරු ස්වාමින්වහන්ස මම පිම්බීම හැකිලිම භාවනාව කරන විට පිම්බීම හැකිලිම සංසිඳී ගිය විට මම සිත දෙස බලා සිටිමි. නමුත් මගේ සිතේ වෙනසක් මට නොදැනේ. ඒ නිසා කල යුත්තේ කුමක්දයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔව් මට විස්තර මදි පොඩ්ඩක් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මුගක් කල් භාවනා කළාද? අවුරුදු දෙකක් විතර භාවනා කළා. දිගටම කරේ පිම්බීම හැකිලිම භාවනාවද? ඉසලා ආනාපාන සතිය කරා. එතකොට ඒක සාර්ථක නැති වගේ මට පෙවුණා. කොහොමද අසාර්ථකයි කියලා තීරණය කළේ? ඒ ආස්වාස ප්‍රස්වාස දෙක හරියට අඳුනගන්න බැරි කමක් වගේ ආවා නිකන්. හොඳයි. ඊට පස්සේ මම පිම්බීම හැදුවා. ඒ කියන්නේ මුලදී අඳුනගන්න පුළුවන් වුණා, පස්සේ අඳුනගන්න බැරි වුණා. ඔව් ටික ටික වෙන. ඒක අඩුපාඩුවක් වගේ වුණා. ඒක තමයි. නොපෙනී ගියා. ඔව්. ඊට පස්සේ පිම්බීම හැකිලීමට මාරු කරා. පිම්බීම හැකිලීමට ආවා. ඔව්. ඒ ඇවිල්ලා ඉතින් වැඩ ඒකත් දැන් තේරෙන්නේ නැද්ද? නෑ. පිම්බීම හැකිලීම හොඳයි. ඒක කරගෙන යනවා. ඔව්. උමනාවෙන් උමනාවෙන් තුම්බනවා හකුලනවා. නෑ නෑ නෑ. ඒක ඉබේම කෙරෙනවා. හොඳයි. ඊට පස්සේ මේ මට දැන් ඒකේ අර මුලදී දිග දිගට ගතියක් දැනෙනවා. දිගට දැනෙන්නේ. ඔව්. ඊට පස්සේ දිගයි කියලා මෙනෙහි කරා. එimhe ටිකක් කරගෙන යනකොට කෙටි බවක් තේරුණා. හරි. ඊට පස්සේ කෙටි කෙටි කියලා මෙනෙහි කළා. හහ. ඊට පස්සේ ඒ කෙටි කෙටි කියලා මෙනෙහි කරනකොට මුලමැද අගක් ටිකක් බැලුවා. හහ. ඊට පස්සේ මේ ටිකෙන් ටික හුස්ම රැල්ල මේ සංසිඳිලා ගියා. හරි. ගන්න බව පෙවුන්නේ නැහැ. හරි. ඊට පස්සේ මං සංසිඳී ගියා සංසිඳී ගියා කියලා මෙනෙහි කරා. හරි. කරලා ඊට පස්සේ මං ඒ හිත දෙස බැලුවා. අහහ. හිත දිහා බැලුවට මට ඒකෙන් මොකක්වත් අහුවෙන්නේ නැහැ. අහුුනේ නැහැ. වෙනසක් දැනුන්නේ නැහැ. හොඳයි. ඒ වෙලාවේ හිතේ මොකුත් අරමුණු තේරෙනවද? මොකුත් නැද්ද හිතේ? ඔව් අරමුණු වටින් එනවා, ඇවිල්ලා යනවා. හරි. හොඳයි. ඒ වුණාට මේ පිළිබඳව කිසිම වෙනසක් හිතේ ඇති උනේ නැහැ. හොඳයි. දැම්ම හිතට නොගියට කමක් නැහැ. ඒක පාට හිතට බලන්න හිත බලන්න යන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් කයත් එක්ක යන්න පුළුවන්. ඊට වඩා දුරක් කය කය එක්ක යන්න පුළුවන්. ඒ නිසා පිම්බීම හැකිලිම භාවනාවේ මේ යමු. දැන් ආයි ප්‍රශ්නයක් නැහැ වෙනස් කරගන්න ඕනේ නැහැ. බලන්න දැන් පිම්බීම හැකිලීමක් කරන වෙලාවේදී දැන් මෙනෙහි කරන එක නවත්තන්න. දැන් මෙනෙහි කරනවානේ දැන් මෑනියෝ මෙනෙහි කරලා තියෙනවානේ දිගයි කෙටි සංසිඳුනා සංසිඳුනා කියලා ඒ එකක්වත් දැන් හිතින් කියන්න ඕනේ Uh-huh. ඒ වෙනුවට බලන්න දැන් ඔන්න පිම්බෙනකොට දැන් පිම්බෙනවා කියලා හිතින් කියන්නේ නැතුව mm. පුළුවන් ද පිම්බෙන බව දැනගන්න. පුළුවන්. එහෙමනම් පිම්බෙනවා කියලා කියන්න ඕනේ නැහැ. Uh. ඒ කියන්නේ අපේ හිත පිම්බෙනවා කියලා කියන්නේ නැහැ. හිතෙනුයි ඒ ටික කරන්නේ පිම්බීම. ඔව් ඒක කටින් කියන්නේ නැහැ කොහොමද? කටින් කියන්නේ නැහැ. ඔව්. කටින් කියන්නෙත් නැහැ, හිතින් කියන්නෙත් නැහැ දැන්. ඒකයි මම කියන්නේ. Uh. කටින් කියන්නත් එපා, uh. හිතින් කියන්නත් එපා. ඔව් ඉතලා හිතින් කිව්වා හිතින්. දැන් හිතින් කියන්නත් එපා. හරිද? එතකොට බලන්න මේ හොඳට පිම්බීමක් පටන් ගන්නවා. ඊටාම සියුම්ම පටන් ගන්නවා. උදරේ යම් චලනයක් වෙනවනේ. ඒ ඒ චලනය චලනය ගැන දැනුවත් වෙන්න. ඒ චලනය ගැන දැනුවත් වෙද්දී හිත නිශ්ශබ්දව තියාගන්න. හිතින් මුකුත් කියවන්න එපා දැන්. ආයෙත් ඔන්න ඒක අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ ඔන්න නිශ්ශබ්ද වෙනවා, නිහඬ වෙනවා, නැත්නම් නිශ්චල වෙනවා. ඊට පස්සේ පොඩි පුංචි නිකන් විරාමයකට පස්සේ පොඩි නිකන් ગેප් එකකට පස්සේ තමයි ඔන්න ආපස්සට එන්න ගන්නෙ. ඔන්න හැකිලෙන්න ගන්නවා. එතෙන්දිත් හැකිලෙනවා කියලා කියන්න එපා. වචනෙන් කියන්නත් එපා, හිතෙන් කියන්නත් එපා. මේ හැකිලෙන ඒ ක්‍රියාදාමය තුලම හොඳට සතිමත් වෙන්න. ඒ කියන්නේ අපි හිතන මේ වගේ දෙයක් චලනය වෙනවා කියලා. මේම චලනයක් සිද්ධ වෙනවා. මේ මෙතනින් පටන් ගන්න එක මේ මේ මේ පටන් ගැනීමත් එක්කම මගේ හිතත් තියෙනෝනේ මේත් එක්කම වගේ සමාන්තරව යන්න ඕනේ. ඊට පස්සේ එතනින් අවසන් වෙනවා. ඔන්න ආයෙත් මගේ හිතත් සමාන්තරව මේ දැනුවත් භාවයත් සමාන්තරව සිද්ධ වෙනවා. ඊළඟට ආයෙත් දැනුවත් භාවය සමාන්තරව සිද්ධ වෙනවා. මේ විදිහට මේ චලනයත් එක්කම හිත එකක්වත් මේ සිද්ධ වෙන එකම චලනයක්වත් මග හැරෙන්නේ නැති වෙන්න හොඳට මේක තුල බැහැගෙන බලන් ඉන්න. ඊට පස්සේ ඕක තව තව එතකොට සියුම් වේවි. ඒව එතෙන්දිත් පුළුවන් තරම් සියුම් වෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ අපි තමු මුකුත් තේරෙන්නේ නැහැ කියලා. ඊට බලන්න කයේ වෙන කොහේ හරි මොනවා හරි තේරෙනවද කියලා. කයේ වේදනාවක් දැනෙනවා. හා එතකොට පුළුවන් ද මේ වේදනාවන් බලන්න හැම ගියාද? වේදනාවන් වේදනාවයි කියලා. ඒවත් කියන්න එපා දැන්. ඒ කියන්නේ මොකක්වත්ම හිතින් කියන්න හිතන්න යන්න එපා. ඒ වෙනුවට වේදනාව තියෙන තැනට හිත යොමු කරන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි. ඒ හිත යොමු කරාම හිත එතන හොඳට රැඳිලා ඒක බලාගෙන ඉන්නවද නැත්නම් වෙන වෙන තැන්වල දුවනවද? බලාගෙන ඉන්නවා. ඒක අඩු වෙනකම්ම බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. හොඳයි. හොඳට එතනට හිත යොදාගෙන බලාගෙන ඉන්න. ඒ කියන්නේ මුලින් ලොකු දෙයක් නොතේරුණාට ප්‍රශ්නයක් නැහැ. ටිකක් කල් යනකොට යනකොට මේ වේදනාවේ වෙනස්කම් විවිධාකාර පැති පේන්න ගනීවි. එතෙක්කින් අපි ටිකක් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. වේදනාව කියන්නේ පහව නොගියත් පොඩ්ඩක් කියන අපිට දුක් වේදනාවක් නම් තියෙන්නේ පුළුවන් නම් ඉවසන්න පොඩ්ඩක් විඳ දරාගෙන පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. සැප වේදනාවත් එහෙමමයි. මොන හරි ටිකක් කියන්නේ සුවයක් දැනෙන අවස්ථාවකදී උනත් ඒ ප්‍රදේශයට අපිට හිත යොදාගෙන ඉන්න පුළුවන් නම් ඒකෙත් විවිධාකාර වෙනස්කම් දැක ගන්න අවස්ථාවක් තියෙනවා. මොකක්වත් මෙනෙහි කරන්න ඕම නෑ දැන්. ඒ හිත නිහඬව තියාගන්න. හිත නිශ්ශබ්දව තියාගන්න. මේ ලැබෙන අත්දැකීම මේ අත්දැකීම දැනගන්න හිත නැතුවට පුළුවන්. කියන්නේ හිත කියන එක මනෝවිඤ්ඤාණ පැත්තක් නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ කාය විඤ්ඤාණයක් තියෙන්නේ. කාය විඤ්ඤාණය ඍජුවම අපිට දැනගන්න පුළුවන්. ඒ පැත්ත තමයි කරන්න තියෙන්නේ. සක්මන් භාවනාවත් කරාද? සක්මන් භාවනාව කරා. ඔව් එතන මොකද උනේ? සාර්ථකයි. ආ මොනවාද තේරුනේ? කියන්නේ සිහිය තියෙනවා. ඔව්. වම දකුණ කියලා මුලදි ගියා. දැන් නම් එහෙම යන්නේ නැහැ. නිකම්ම අඩිය තියලා යන්න පුළුවන් වල. මොකද දැනෙනවා. ඔව්. වෙනස. ඔව්. ඒ කියන්නේ <clears throat> වම දකුණ අතර වෙනස තේරෙනවද නැත්නම් මේ කියන්න. බිම මේ වදින කියන්නේ බිම වදිනකොට කකුල අමුතුවෙන් තේරෙනවා මෙහෙමයි. සීතල උෂ්ණ ඒ දෙක පේනවා. හොඳයි. තා බලන්න දැන් මේ රළු පැදුරක නම් මේ සක්මන් කරන්නේ එතන රළු ගතිය තේරෙනවා. ඊළඟට වැලි පොලවක නම් සක්මන් කරන්නේ ඒකේ තියෙන ඒක වෙනස්කම් තේරෙනවා. ඒ ඔක්කොම දැනගනිමින් දැකගනිමින් වෙනස්කම් තේරුම් ගනිමින් සක්මන් කරන්න. එතෙන්දෙත් වම දකුණ මොකක්වත් කියන්නේ තියෙන්නේ මේ දැන් ඕවට අපි කියනවා ධාතු ලක්ෂණ කියලා. කියන්නේ දැන් අපි පටවි ධාතුවේ ලක්ෂණ කීපයක් දෙනවා. අපි දුමු තද ගතිය, රළු ගතිය, බර ගතිය, සිනිඳු ගතිය, ඊළඟට මෘදු ගතිය ඔක්කොම පටවි ධාතුවේ ලක්ෂණ. ඒ ඔක්කොම ටික දැනගැනීමෙන් අපිට යන්න පුළුවන්. සක්මනේ යෙදෙන්න පුළුවන්. කියන්නේ මුලදී තමයි අපිට වම දකුණ කියලා ඒ පොඩ්ඩක් අර වර්තමානයේ හිත ගන්නවා. පස්සේ මේ ධාතු ලක්ෂණත් එක හොඳට දැනගැනීමෙන් මේ සක්මන් භාවනාව යෙදෙන්න පුළුවන්. ওই ටික දැන් කරලා බලමු. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම අවුරුදු 12ක පමණ කාලයක සිට සසර දුකින් මිදීමේ මාර්ගයේ ගමන් කරමි. දානශීල භාවනාවේ යෙදෙමි. එහෙත් තාමත් සිත එකඟ කර ගැනීමට නොහැක. බුද්ධානුස්සති මෛත්‍රිය යන භාවනා ඉඩවල ඉඩ ලැබෙන පරිදි දිනපතා යෙදෙමි. මට තිබෙන නිදිමත ආනාපානසතියට බාධාවක් බව වැටහි. මේ භාවනාවේදී වරින් වර නිදිමත පැමිණ මට බාධා කරයි. මේ සඳහා විසඳුමක් සොයා ගැනීමේ මාර්ගයක් ඇතනම් වදාළන සේක්වා. ඔව් මම ආරාධනා කරනවා සක්මන් භාවනාවේ යෙදෙන්න කියලා. සක්මන් භාවනාව හරිම ක්‍රියාශීලී භාවනාවක්. ඒ කියන්නේ දැන් අපි ඉඳගෙන භාවනා කරද්දී නිින්ද යනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි හිතමු අපි එදිනදා ජීවිතයේදී හරිම කාර්ය බහුලව නම් කටයුතු කරන්නේ. අපි හිතමු අපි රැකියාවක නිරත වෙනවා. එතෙන්දී විවිධාකාර කටයුතු රාශියක් එක්ක අපි ජීවත් වෙන්නේ. ඉතින් හරිම කාර්ය බහුලයි. ඉතින් අපි ඇවිල්ලා ඉඳගෙන හුස්ම දිහා බලන් ඉන්න ගියාම දන්නේම නැතුව නිින්ද යනවා. ඉතින් ඒක සාර්ථක නැහැ. ඒ නිසා ඒක වෙනුවට අපිට පුළුවන් يعني ඒක මේ සාර්ථක කරගන්න පුළුවන් අපි කාලයක් තිස්සෙම ඔය දේ උත්සාහත් වෙනවා නම්. ඒ කියන්නේ පොඩ්ඩක් කියන්නේ වැඩි වෙලාවක් ඔන්න භවනා කරන්න පටන් ගත්තොත් ටික ටික ටික ටික හිත සියුම් වෙලා අපිට අවස්ථාව තියෙනවා නිින්ද නොගිහින් මේ කටයුත්ත කරන්න. හැබැයි ඉතින් මුලදී නම් නිින්ද යනවා. හැබැයි ඊට වඩා ටිකක් මේ මේ කියන්නේ මුලදී වමනා කරන ඔය හිත වර්තමානට ගැනීමේ ක්‍රියාවලිය බොහොම සාර්ථකව කරන්න පුළුවන් සක්මන් භාවනාවේදී. ඒ නිසා සක්මන් භාවනාවේ පුළුවන් තරම් යෙදෙන්න මොකද එතෙන්දී S2 අරගෙනයි සක්මන් කරන්නේ. ඒ වගේමයි හිමින් ගමන් කරනවා නෙමෙයි අපිට හුරු පුරුදු වේගයමයි පවත්වන්නේ. අපි මේ සක්මන කරනවා කියලා අමුතු අලුත් මේ වේගයක් හඳුන්ලා දෙන්නේ නැහැ. නැත්නම් අපි වෙනදට වඩා විශේෂ විදිහට ඇවිදින්නේ නැහැ. අපි මේ සාමාන්‍ය අපිට හුරුදු පුරුදු විදිහටමයි ඒ ලතාවටමයි අපි ඇවිදින්නේ. කිසිම වෙනසක් නැහැ. එහෙම කරද්දී අපි බලනවා කොහොමද මේ හැම ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ දැනුවත් වෙන්නේ කොහොමද? ඉතින් එතන තියෙන ටක්ටක් ගාලා මේ වැඩේ කරගන්න. ඒ කියන්නේ කය නවත්තන්නෙත් නැහැ අපි එතෙන්ට හිත යනකම්. කයට යාගේ සුපුරුදු පරිදි කාර්ය කරගන්න ඉඩ දීලා අපි ඉක්මන් වෙන්න ඕනේ. නැත්නම් අපි යහුසුළු වෙන්න ඕනේ. පොළවේ පාදයක් වදිනකොට අන්න එතෙන්ට අපේ හිත යදුවා. අවධානය යොමු කළා. අන්න එතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගත්තා. එතන මෙතන ඇත්තටම කරුණු කීපයක් බලපානවා. ඒ කියන්නේ අපි හිතන්න දැන් පොළව තියෙනවා. පොළවේ පාදේ වදිනකොට අපි මෙතෙන්ට ඉක්මන් වුණොත් ඒතොට ඉක්මනට ගිහිලා වැඩි. තාම පොළවේ වැදිලා නැහැ පාදේ. අපි තුමු වැදුනට පස්සේ නම් අපි හිත යදුවේ. එතකොට අපි පරක්කු වැඩි. එතකොට අපේ මේ ඒ කියන්නේ අපිට වමනා කරන මුල දත්ත ටික නැත්තම් මුල තොරතුරු ටික අපිට මග හැරලා. නිසා අපි මෙතෙන්දී හිත කියන්නේ පාදයේ ස්පර්ශ වෙනවත් එක්කම යහුසුලුව මේ මුල් මොහොතෙදිම හිත එතෙන්ට යොදන්නත් ඕනේ. ඊළඟට අපි අපි තුමු පොළවේ පාදයේ ස්පර්ශ වෙන්නේ එක තැනක නම් අපි හිත යෙදුවේ ඒ තැනට නැතුව නිකන් වෙන තැනකට නම් ඔන්න අපේ එම් එක වැරදිලා. අපේ ඉලක්කය වැරදිලා. මේ හරියටම මේ තැනට හිත යොමු කිරීමත් ඊටාම් වැදගත්. ඒ වගේම අපි අනවශ්‍ය විදිහට වීරය කරන්න ගියොත් අපි දු මුලදී ඔන්න මෙනෙහි කිරීමක් කරගෙන යනවා. වම දකුණ වම දකුණ කියන්නේ යනවා. පස්සේ හොඳට හිත ගැඟුණාට පස්සෙත් මේ වම දකුණ කියන්න ගියොත් අර මේකේ තියෙන සූක්ෂම භාවය අපිට අල්ල ගන්න බෑ. ඉතින් වගේ පුංචි පුංචි කාරණා ටිකක් තියෙනවා මෙතන නිවැරදිව මේ හසුරවන්න. ඉතින් තමන්ම තමයි තේරුම් ගන්න තියෙන්නේ. මම මේ මඟ පෙන්වීමක් කරන්නේ තමන්ම මේ පරීක්ෂණය කරන්න ඕනේ. නිසා බලන්න මේ මේ දේවල් කරන්න බෑ නිින්ද යනකොට. මේ දේවල් කරන්න හොඳට අවදිමත් මනසක් තියෙන්න ඕනේ. හොඳට අපි චේතනාපූර්වකව මේ ඇවිදින්න ඕනේ. ඕනනම් එළියට ගිහිල්ලා ඇවිදින්න. මේ ඇතුලේ ඇවිදින්න නැතුව පොඩ්ඩක් හුලං වදින අවුව ටිකක් තියෙන තැනක ඇවිදින්න ඒ වගේමයි ඕන් ටිකක් එහෙම බීලා ගිහිල්ලා කෝපි එකක් එහෙම බීලා ගිහිල්ලා මූණේ වතුර ටිකකුත් ගාලා ගිහිල්ලා ඔන්න ඇවිදින්න. ඒතකොට නිින්දයක් නැහැ. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ පර්යංකේ වාඩි වූ විගසම් වගේ හුස්ම රැල්ල නොදැනී ගොස් සිතවිලි අප්‍රකට වෙයි. මම කයට සිත යොමු කෙලෙමි. ගැහෙන බවක් හා පැද්දෙන බවක් දැනුනි. කුස පෙදෙසින් චංචල වීමක් දැනුනි. සමහර විටක පෙරලෙන බවක් දැනුනි. කකුලේ ඇඟිලිවල තද වේදනාවක් ඇතිවේ. එය ඊතා දුක් සහිත විය. ඒත් මම ඒ දෙස බලා සිටින විට විදුලියක් මෙන් කකුලේ ඉහළට ගොස් නැති වී ගියේය. දෙතුන් විටක් එසේ වී නැති වී ගියේය. සක්මන් භාවනාව. කකුලේ පතුලෙන් වේදනාවක් දැනුනි. ඒ වේදනාවත් සමගම පොළවට পায় පතිත වීමේදී දැනෙන තද ගතිය සිරුර පුරා ඉසතෙක් ගමන් කරනවා දැනුනි. මුහුණට ඊටමත් තද ගතියක් දැනුනි. ඇස තුලින්ද යම් තද ගතියක් ඇතිවිය. හිසෙහි මැස්සන් කීප දෙනෙක් ගමන් කරනවා වැනි විය. මම සතියෙන් හිස අතගා බැලුවෙමි. ඒත් කිසි දෙයක් නැත. දකුණු පායට වඩා වම් පායට මේ තද ගතිය වඩාත් දැනුනි. දෙපාය පොළවට ඇද ගන්නා බවක් දැනුනි. මට මේ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවණීය ලෙස ඉල්ලා සිටිමි. හොඳයි. සක්මන් භාවනාව හොඳට කෙරලා තියෙනවා. ඒක තමයි ඔය හිසේ එහෙම විවිධාකාරය වගේ වෙනස්කම් තේරෙන්න ගන්නෙ. මම හිතන්නේ මම ඊයේත් මතක් කළා. ඒ කියන්නේ අපේ භාවනාවේ යෙදෙද්දී විශේෂයෙන්ම මොළයේ විවිධාකාර කලින් අක්‍රියව තිබිච්ච ප්‍රදේශ සක්‍රිය වෙන්න ගන්නවා. උත්තේජන වෙන්න පටන් ගන්නවා. ඒවා ඉතින් ඔය වගේ තමයි අපිට තේරෙන්නේ. නිකන් කූමි දෝනවා වගේ, නැත්තම් මැස්සෝ ඇවිල්ලා වැහුවා වගේ, නැත්තම් නලියනවා වගේ විවිධාකාර මට්ටම් වලින් තේරෙනවා. ඉතින් අපිට අපි තේරුම් ගන්න තියෙන්නේ මගේ වැඩේ දැන් හොඳට යනවා. ඒ නිසා තමයි මට මේ මේ පුංචි පුංචි අලුත් අලුත් අත්දැකීම් ලැබෙන්නේ කියලා උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. නිසා සක්මන් භාවනාව හොඳින් කරලා තියෙනවා. ඉඳගෙන ඉන්න භාවනාවේදී කරලා තිනවා හොඳයි පොඩ්ඩක් අපි එක පාටම මේ ඇඟේ මුළු ඇඟේම තියෙන දේවල් බලන්න යනවා වෙනුවට පොඩ්ඩක් බලන්න එක්කෝ පිම්බීම හැකිලිම භාවනාව නැත්නම් ආනාපාන සති භාවනාව වගේ දෙයක් අල්ලගෙන ටිකක් තව සතිය ඉස්සරහට ගන්න. ඒ කියන්නේ අපි එක පාටම මුළු ඇඟම බලන්න ගිහාම වරදක් නැහැ. හැබැයි තාම මේ හිතට අවශ්‍ය කරන ඒක රාශී වීම නැත්නම් ඒකාග්‍ර වීම මදි. නිසා හොඳ ඉස්සෙල්ලා ටිකක් වෙහෙසිලා මේ සමත පැත්තෙන් හිත දියුණු කරගත්තාට වරදක් නැහැ. ඒ කියන්නේ ඉස්සලා අපිට අවශ්‍යයි කියන්නේ මේ අරමුණක් දිහා හොඳට ලං වෙලා සමීප වෙලා වෙන අරමුණකට නොගිහින් වැඩි කාල පරාසයක් තිස්සේ දිගු වෙලාවක් ඒ අරමුණේම හිත නතර කරගනී නතර කරගෙන බලන් ඉඳීමේ හැකියාව හදා ගන්නවා. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ඒ හැකියාව තමයි අපි මේ විවිධ අන්දම් අන්දමෙන් දිනු කරන්නේ. ඒ නිසා පොඩ්ඩක් අපි තුමු පිම්බිම හැකිලිම භාවනාවක් වගේ දෙයකදී අපි මේ එකම අරමුණ ඉදිරිපත් කරන්න හිතට. හරි මේකාකාරී. එකම අරමුණ ඉදිරිපත් කරනවා. ඒ වගේම එකම තැන තියෙන්නේ. ඒ කියන්නේ උදරයේ චලනය සිද්ධ වෙන්නේ පුංචි අපි දුම් පුංචි රේඛාවක සිද්ධ වෙන්නේ. පොඩි චලනයක් තියෙන්නේ. අපි ඕක නැවත නැවත කරන්න කරන්න අපේ මුළු කයේ විසිරලා තිබිච්ච හිත එහෙම නැත්නම් මුළු ලෝකේ පුරා විසිරලා নানা ප්‍රකාර අරමුණු වලට ගිය හිත දැන් ඔන්න ටික ටික ටික ටික ටික මේ ගොනු වෙන්න පටන් ගන්නවා. ඒක රාශී වෙන්න පටන් ගන්නවා. නාභිගත වෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක අත්‍යවශ්‍යයි. ඒ නිසා පොඩ්ඩක් ඔය වගේ භවනාවකින් ආනාපාන සතියෙන් වෙන්න පුළුවන් පිම්බීම හැකිලීමෙන් වෙන්න පුළුවන් පොඩ්ඩක් ඕක හදලා ඊට පස්සේ අපි යනවනම් කය දිහා බලන්න ඔන්න සෑහෙන සාර්ථකයි ඒ ඒ යන්න සාමාන්‍යයෙන් ඔය මහසි සයඩෝ ස්වාමීන් වහන්සේම කියන්නේ අඩුම තරමින් උපචාර සමාධියක්වත් ඕනේ ඒකයි ඒ නිසා අපි කියන්නේ එක පාටම මේවා බලන්න යනවා වෙනුවට එක පාටම විපස්සනාවකට අත තියනවා වෙනුවට ටිකක් සමාධියක් හදාගන්න උත්සාහත් වෙන්න. ඒක කිසිම මේ පාඩුවක් වෙන්නේ නැහැ. ප්‍රයෝජනයක්ම තියෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් අවසරයි. ආනාපාන සතිය. පය එකක් පමණ වේලාවක් භාවනා කිරීමට හැකිය. හුස්ම පෙන්눔 කරන්නේ ඔළුවේ පිටුපස මැද පෙදෙසේය. හුස්ම ගැනීමට වඩා හුස්ම හෙලීම සැහැල්ලුව පෙනේ. ඔළුව පෙදෙසේ සමහර අවස්ථාවල සැහැල්ලු ගතියක් දැනේ. විටක සීතලක් ගලා යාමක් වගේ දෙයක් දැනේ. ගෙල පෙදෙසේ රස්නයක්ද පෙන්눔 කරයි. නාසයේ අගද සිහිය පැවැත්වීමට හැකිය. ඔළු වේ ප්‍රදේශයේ තරම් වැටහෙනවා අඩුය. විටින් විට සිතුවිලි වලට වේදනාවට ශබ්ද වලට යයි. භාවනාවේ දියුණුව සඳහා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔව්. ඒ කියන්නේ ඔළුවේ කියන්නේ ටිකක් අභ්‍යන්තරයට ගිහිල්ලා බලන්න පුළුවන්. නමුත් ඕක දිගට කරද්දී පොඩි පොඩි සංකීර්ණතා මතුවෙන්නේ තියෙනවා. ඒ නිසා ඒ කියන්නේ හුස්ම රැල්ලත් එක්ක නාස්කුහරේ උඩට ගිහිල්ලා මේ ඇතුලේ වදින එක බලනවා කියන එක ටිකක් يعني මේ දීර්ඝ කාලිනව කරද්දී යම් යම් අපහසුතා එන්න පුළුවන් සංකීර්ණතා එන්න පුළුවන්. ඒ නිසා තමයි මේක මේ නාසිකාග්‍රේ ප්‍රදේශය නැත්නම් උඩුතොල ප්‍රදේශයේ ඔය බාධා මොකක්වත් නැහැ. මුලදී හැබැයි ඒ තරම්ම හොඳට තේරෙන්නේ ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි පොඩ්ඩක් ඉතින් අපි සතිය දිනු කරගෙන යනකොට අපි දුම් සක්මන් භාවනාවක යෙදিলা ඕන්නම් මුලදී ආනාපාන සතිය ඒ තරම් තේරෙන්නේ නැත්නම් පිම්බීම හැකලීමෙන් පටන් ගත්තත් වරදක් නැහැ. මොකද ඒක හරියට වඩා රළුයි, ගොරෝසුයි. සපිම්බීම හැකලීම වගේ දෙයක් මුලින් කරන්න. ඒ ඒ භාවනාවේ හිත දියුණු කළා සියුම් වුණාට පස්සේ වර්තමානට හිත ආවට පස්සේ ඕන්නම් Tamanට පුළුවන් මේකත් කළා බලන්න. එතකොට ඔන්න මේක අහු වෙන්න පුළුවන්. ඒ නිසා මේ හිස අභ්‍යන්තරයේ අවධානය යොමු කිරීම ඒ තරම්ම අනුමත කරන්න අමාරුයි. හොඳයි. ස්වාමිනාස මේ ප්‍රශ්නේම සක්මන් භාවනාව. ඔව්. විටින් විට රස්නේ සීතල තද ගතිය දැනේ. සක්මන් කරන විටදී එක පියවරක් අනිත් පියවරට සමාන නැති බව වැටහේ. වම් කකුල දකුණු කකුලට වඩා මිටි බව දැනේ. දකුණු කකුල ඉහළට එසවෙන අතර වම් කකුල එසවෙන්නේ පොළවට බරවය. වම් කකුල අපහසුතාවයක් නැතුව ඉදිරියට යන අතර දකුණු කකුල ඇදගෙන යන බවක් පෙන්눔 කරයි. සමහර අවස්ථාවල සක්මන හුස්ම සමගද සිදුවේ. හුස්ම ගැනීමේදී ඔළුව එසවීමක්ද හුස්ම හෙලීමේදී ඔළුව පහත් වීමක් වන බවක්ද වැටහේ. හුස්ම සමග සක්මන් කරන විටදී කකුල්වල අවධානයක් නැත. මෙම භාවනාවේ අඩුපාඩු වැරදි පෙන්වා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හොඳයි. උත්සාහය හොඳයි. කයට හිත ඇවිල්ලා තියෙනවා. වෙන අනිත් දේවල් ඔක්කොම බැහැර වෙලා කයේ සිද්ධ වෙන විවිධාකාර සියුම් වෙනස්කම් දැන් වටහාගෙන තියෙනවා. දැන් අර මම කලින් ප්‍රශ්නයකට කිව්වා වගේ දැන් බලන්න පොඩ්ඩක් හිත ගොනු කරගන්න. ඒක රාශී කරගන්න. ඒක රාශී කරගන්න පහසුයි අපිට මේ මුලදී යටිපතුල ප්‍රදේශයේ විතරක් තියෙන වෙනස්කම් ටික බැලුවොත්. පස්සේ අපිට ඇත්තටම පුළුවන් මේ පාදයේ අනිකුත් ප්‍රදේශ දක්වා මේක පතරවන්න පුළුවන්. يعني සතියේ විවිධ අවස්ථා තියෙනවා. අපි හිත ටිකක් වර්තමානයට ගත්තට පස්සේ يعني විවිධ පැතිවලින් මේක හිත හදන්න අවශ්‍ය වෙනවා. එකක් තමයි අපි හොඳට අර නාභිගත කරනවා වගේ. දැන් අපි හිතමු ටෝච් එකක් විසිරලා තියෙනවා නම් ඒකේ ගොනුවක් නැත්තම් අපි ඒකෙන් එතනින් බැහැ ඒ ගොනුවක් නැති ටෝච් එකක් එල්ල කළා හොඳට සියුම් සලකුණු ටිකක් බලා ගැනීමේ හැකියාව නැහැ. ඔය වගේමයි අපේ හිතෙත් තියෙන්නේ. හිත විසිරීලා නම් හොඳට නාභිගත වෙලා නැත්තම් ඒකේ මුළු ශක්තිය එක තැනකට යොමු වෙලා නැත්තම් අපිට හරි අමාරුයි සියුම් සියුම් ලක්ෂණ හඳුනා ගන්න. ඒක හැකියාව තමයි අපි මේ විවිධ ක්‍රමවලින් මුලදී වර්ධනය කරන්නේ. ඒකට අපි හිතමු අපි මේ අවධානය යොමු කරන්නේ ඔන්න පොළවේ වම් පාදයේ වදිනකොට අපි අවධානය යොමු කරනවා මේ යටිපතුලේ ප්‍රදේශයට පමණක්. ඒකට අපිට අපිටම අපේ හිත විසිරලා තියෙනවා නම් මේ සෑහෙන ප්‍රදේශයක මේ ඔක්කොගෙම තියෙන මේ ශක්තිය එකතු කරලා මේ යටිපතුලේ කියන මේ පුංචි වර්ගඵලයට අපිට ගන්න වෙනවා. ඔන්න එතන හිත එකඟ වෙනවා. එතන තියෙන සියුම් සියුම් වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා එතන. ඔන්න එතන අපි හිත එකඟ කළා ඔන්න අපි තේරුම් ගන්නවා. ඊළඟට ඔන්න දකුණු පාදේ පොළවේ වදිනවා. අර අතන එකතු කරපු හිත දැන් ෂණිකව ගෙනහිල්ලා මෙතන එකතු කරනවා. දැන් එතකොට ලොකු හැකියාවක් මේ හරහා වර්ධනය වෙනවා. ඇත්තට මෙතන තියෙන මානසික අපි කරන ක්‍රියාකාරකම් රාශියක් නැත්තම් අභ්‍යාස රාශියක් තමයි තියෙන්නේ. මේ අභ්‍යාස රාශිය හරහා හොඳට හිත වර්ධනය වෙලා එනවා. සතිය දියුණු වෙලා එනවා, ඒකාග්‍රතාවය දියුණු වෙලා එනවා. අපිට උමනා කරන තැනට හිත යොමු කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ওই වගේ හැකියාවන් කුසලතාවයන් හුඟක් වර්ධනය වෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව. වම දකුණ ලෙස සිහිය පිහිටවමින් සක්මන් කළෙමි. පාද පොළවේ ස්පර්ශ වන විට පොළවේ තද ගතිය, වැලි කැට, පතුලේ ඇනෙන බව සහ වැලිවල රළු සිනිඳු ස්වභාවය හඳුනාගත හැකි විය. සිත බාහිරයට ගියද නැවත වම දකුණ ලෙස පාදයේ පතුල වෙත ඉක්මනින් සිත ගැනීමට හැකි විය. විනාඩි 15ක් පමණ සක්මන් කරන විට යටිපතුල් වල මද හිරිගතියක් දැනේ. මෙසේ තවත් විනාඩි 30ක් පමණ සක්මන් කරන විට වම දකුණ ලෙස මෙනෙහි කිරීම ඉබේම අත්හරී. ඇවිදින බවත් පාද පොළවේ ගැටෙන හා නැවත පොළවෙන් එසවි පැද්දී ගොස් නැවත පොළවේ ගැටෙන බවක් දැනේ. නමුත් සිත බාහිරයට ගොස් නැත. නිදිමත ගතියක් සහ සම්මබරතාව නැතිවන ආකාරයක් දැනේ. විනාඩි 15ක් පමණ අපහසුතාවයක් නැතුව සක්මන් කළ හැකිය. උපදෙස් පතමි. පර්යංක භාවනාව. සක්මන් කිරීමෙන් පසු පර්යංක භාවනාව සඳහා ඉඳගත් පසු මා මෙතන වාඩි වී සිටනවා යයි මෙනෙහි කර ඊතා සුළු වේලාවකින් හුස්ම රැල්ල දැනි සියුම් වී නැති වී යයි. ඉන්පසු හිස් බවක් දැනේ. විවිධ අරමුණු සිතුවිලි ඇති වී නැති වී යයි. සිතුවිලි ඇතිවන බවට හා එය ගෙවි යන බවට අත්දැකිය හැකිය. නැවතත් හිස් ගතියක් ඇතිවේ. නිදිමත ගතිය ඇතත් නිින්ද නොයයි. ශරීරය ඉදිරියට පසුපසට පැද්දෙන්නක් මෙන් දැනේ. හිස් බව තිබියදීම යම් ගැස්සීමක් සමහර වේලාවන්හිදී ඇතිවේ. විනාඩි 20ක් පමණ එක දිගට අරමුණු නැති හිස් බව පවතී. පැහැදිලි නැති අරමුණු රාශියක් එක දිගට පැමිණීමට පටන් ගනී. එවිට නැවත ශරීරයේ වේදනාවක් හෝ චලනයක් වෙත සිත යොමු වී දැස් විවර වේ. විනාඩි 40ක් 45ක් පමණ කාලයක් තුල මෙය සිදුවේ. උපදේශ පතමි. තෙරුවන් සරණ. එක තමයි කියන්න තියෙන්නේ අපි හිත ඒ කියන්නේ ඔය මට්ටමන ටිකක් හිත දියුණුනහම අපි තුම හිත ඊටාම සියුම් වෙලා අරමුණකින් තොරව වගේ ඉන්නකොට එක පාටම අර වගේ දැන් මේ සඳහන් කරලා තියෙනවා වගේ අරමුණු රාශියක් එන්න ගන්නවා. සංඥා රාශියක් එන්න ගන්නවා. ඒක කිසි වරදක් නැහැ. එතන තියෙන්නේ එක්තරා අන්දමක මේ විසුද්ධියක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හරියට නිකන් ඇතුලේ හිතේ අභ්‍යන්තරයේ තැම්පත් වෙලා තිබිච්ච නිකන් මණ්ඩි ගොඩක් නැත්තම් තැම්පත් වෙලා තිබෙන රොම්මඩ ගඩක් එළියට ආවා වගේ මේ එළියට යamak මෙතන සිද්ධ වෙන්නේ. එතෙන්දී අපිට ඒවා මොනවද මේවා ඇතුලේ තියෙන්නේ අරමුණ මොකද්ද අභ්‍යන්තරේ මොනවද තියෙන්නේ කියලාවත් බලන්න අවශ්‍ය නැහැ. මේන ටික එහෙම්ම අතහැරලා දාන්න. මේ එකක්වත් මම නෙමෙයි, එකක්වත් මගේ නෙමෙයි කියලා සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න. ඒ ටික පිට වුණාට පස්සේ ලොකු සහනයක් නැත්තම් සාමකාමී බවක් හිතට දැනෙවි. මේක සිද්ධ වෙන තරමට අපිට වාසියක් තියෙනවා. එක්තරා අන්දමකින් හිතේ බර අඩුවීමක්, සැහැල්ලු වීමක්, කෙලස් පොඩ්ඩක් අඩුවීමක් වගේ දෙයක් තමයි තියෙන්නේ. හරියට නිකන් අපි කායික වශයෙන් අපි යම් රෝගවලදී අපි තුමා අපි විරේක බෙහෙතක් පාවිච්චි කරා නම් ඔන්න විරේකයක් වෙලා අපේ තිබිච්ච කුණු රොඩු ටික ඔක්කොම අයින් වෙලා ඔන්න සුද්ධයක් වෙනවා. අන්න ඒ වගේම දෙයක් තමයි මේ මේ මානසික වශයෙන් උසිද්ධ වෙන්නේ. ඒකේ වරදක් නැහැ. ඊළඟට මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් මේ කාගෙද කියලා කොච්චර කාලයක් විතර භවනා කරලාට පස්සේද මේ தත්ත්වය අත්දකින්න කියලා පොඩ්ඩක් ඒකට කතා කරන්න පුළුවන්. හොඳයි. මේ කොච්චර කාලයක් භවනා කරනවද දැන්? මාස 5ක් 6ක්. මාස 5ක් 6යි. කියන්නේ ඊට කලින් භවනා කළාම නැද්ද? ඉන්දරහිටලා භාවනා කරලා තියෙනවා සානස් එනට එක දිගට භාවනා කරන්න පටන් ගන්න තිබෙනවා. එක දින එක දිගට භාවනා කළා නැහැ. හොඳයි. මේ සක්මන් භාවනාවේදී එහෙම தත්ත්වය මොකද? සක්මන් භාවනාවේදී මුලදී හොඳට දැනෙනවා පතුලට දැනෙන ප්‍රමාණය. මේ වැලි කැටවල ස්වභාවය, පොළවේ ස්වභාවය. ඊපස්සේ විනාඩි 15කින් විතර පස්සේ කකුල හිරි වැටිලා. හරි. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට වම දකුණ කියලා හිතන එක අතහැරිලා යනයි බේම. හරි. පස්සේ ඉබේම ගමන් කරනවා වගේ දැනෙනවා. හොඳයි. අදහස් ටිකක් එහෙම ආවට පස් ආවත් හිත පිටට යන්නේ හරි. ටිකක් නිදිමත ගැති දැනෙනවා. හරි. ටික වෙලාවක් යනකොට සමබරතාවය නැති වෙලා එන විසි එනවා වගේ දැනෙනවා. හරි. ඒ ඒ හරියට එනකොට يعني නතන තියෙන්නේ. ඒ හරියට එනකොට يعني සියුම් වෙලා වැඩි සක්මන يعني රළු වැඩි එතෙන්දී එතෙන්දී බලන්න පුළුවන් එහෙම නතර වෙලා හිටගෙන බලන්න හිත මොකද කරන්න කියලා. හිත එහෙම තැම්පත් වෙනවා නම්, හිත එකඟ වෙනවා නම්, සමාධිමත් වෙනවා නම් ඉඩ දෙන්න. එහෙම බලලා තියෙනවද නැද්ද? චරම බලන්නේ. හිත ඔය වගේ නිකන් දැන් අපිට අර තිබිච්ච සම්බරතාවයේ කැඩලා යනවා, නිකන් පැත්තම නිකන් අඳුර වෙලා වගේ එනවා, නිකන් නිදිමතක් ගතියක් දැනෙනවා වගේ නම් පොඩක් يعني අපිට කම්මැලි වෙලා නිදිමත දැනීමයි හිතේ එකඟතාවය හරහා නිකන් අඳුර වේගෙන වගේ යෑමයි කියන්නේ සම්පූර්ණ දෙකක්. මම හිතනවා මේ දෙවැනි අවස්ථාව තමයි ඔය කතා කරන්නේ කියලා. හරි. දෙවැනි අවස්ථාව එනවා නම් පොඩ්ඩක් එහෙම්ම අපිට පුළුවන් හිටගෙන දැන් කොහොමද හිත එකඟ වෙන්නේ? يعني හිත එකඟ වෙන්න සමාධිමත් වෙන්න හදද්දී ඔය වගේ යම් පෙර ලකුණු තියෙනවා. නිසා පොඩ්ඩක් හිතට එහෙම්ම එකඟ වෙන්න ඉඩ දෙන්න. බලන්න පොඩ්ඩක් මේ හිතේ එකඟතාවය කියන්නේ සමාධියක් කියන්නේ මොකද්ද කියලා එතකොට යම් වැටහීමක් ගන්න පුළුවන්. අපි තුමු ඊට පස්සේ ඉඳගෙන ගිහිල්ලා භාවනා කරාම ඒ කියන්නේ ආනාපාන සතියෙන් දෙන්නේ දැන්. ආනාපානසතිය. ඒකේ يعني දැන් මට පොඩ්ඩක් ආයෙ විස්තර කරන්න. ආනාපානසතියේ දැන් පරයන්කේට වාඩිලා විනාඩි يعني විනාඩියක් වගේ ඇතුළතදී හුස්ම රැල්ල සංසිඳනවා. සංසිඳනවා. සංසිඳලා තව විනාඩි දෙකක් විතර යනකම් නහය මැද හරියේ පොඩි දැනීමක් වගේ රැඳෙනවා. හරි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම නොදී යනවා. නොදී යනවා. හරි. ওই තත්ත්වය කොච්චර ලා තියෙනවද? විනාඩි 10ක් 15ක් වගේ තියෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ ආයි මත වෙනවද? පස්සේ එක එක අරමුණු වෙනවා ආයිත් අර සංසිඳන බවට එනවා. ඒත් අතරතුරදී හුස්ම දැනීමක් එන්නේ නැහැ හඳුරන්නේ. හොඳයි. දැන් බලන්න ඒ කියන්නේ ඔය தත්ත්වය ටිකක් තව වර්ධනය කරගෙන අපිට පුළුවන් නම් ඔය தත්ත්වය කියන්නේ ලොකු අරමුණක් නැහැ. පැය භාගයක් විතර හොඳට මේ එකඟතාවය පවත්වන්න පුළුවන් නම් විශ්වාසයෙන් කියන්න පුළුවන් නම් ඔන්න මම ඊළඟ පාරත් වාඩි වෙනවා. වාඩිනාට පස්සේ ඔන්න පැය කාලයකට පස්සේ හිත එක වෙනවා. එක වුණාට පස්සේ හිත සංසිඳිලා ඔන්න තියෙනවා. ඔහොම කියලා මට්ටමට ගන්න පුළුවන්ද? පුළුවන්. එහෙමනම් දැන් ඔය සංසිඳුනහම කියන්නේ හුස්ම රැල්ල නොදැනෙනවා වෙන්න පුළුවන්. කායික වශයෙන් මොනවද දැනෙන්නේ? කායික වශයෙන්ත් එහෙම විශේෂ දැනීමක් දැනීමක් නැද්ද? එහෙමනම් ටිකක් එහාට ගිහිල්ලා වැඩි මෙහෙම කරන්න දැන්. ඔයා යන්න කියන්නේ පැය කාලකින්නේ අරතරම් සංසිඳීමක් එන්නේ. විනාඩි 5ක් විතර ඉන්න දැන්. ආනාපාන සතියේ විනාඩි 5ක් ඉන්නවා. විනාඩි 5ක් හිටියාම යම් පමණකට සංසිඳෙනවානේ. අර තරම් يعني උපරිම සංසිඳීමක් නෙමෙයි යම් පමණකට සංසිඳෙනවා. හිත හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයේ එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ බලන්න මේ කය පිහිටලා තියෙන විදිය. දැන් කය මෙහෙමනම් වාඩිලා ඉන්නේ. ඔයාලට තේරෙනවා දැන් අපි මේ පාද දෙක කොහේ හරි වදිනවා. මේ වදින තැන්වල යම් තෙරපීමක්, තදවීමක් නැත්නම් උණුසුමක් තියෙනවා කියලා හඳුනගන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. අපි තුන් දැන් අත් දෙක මෙහෙම තියෙනවා. දැන් මේ එක අතක බර, ඒතර අනිත් අතට තේරෙනවා. හරි මේ අත් දෙක ස්පර්ශන තැන යම්කිසි රස්නයක් තියෙනවා. ඊළඟට අපි හිතමු මේ කොට්ටෙට අපි වදින මේ වදිනවනේ. මේ කියන්නේ මේ පිටුපස ප්‍රදේශයේ කොට්ටෙට වදිනවා. එතනත් තෙරපීමක් තියෙනවා. තද ගතියක් තියෙනවා. අන්න ඒ වගේ මේ අපිට මේ ස්පර්ශ වෙන ස්ථානවලට එක එක තැන් වලට හිත යොදවලා බලන්න දැන්. දැන් ඉස්සලා ආනාපාන සතියෙන් හිත එකඟ කරුණා, එකඟ වුණා. එකඟ වුණාට පස්සේ මේ කායික වශයෙන් මේ දැනෙන විවිධාකාර තැන් වලට හිත අර එකඟ වෙච්ච හිත යොමු කරනවා. යොමු කළා එතන හොඳට බලාගෙන ඉන්නවා. මුලදී ඒ තරම් දෙයක් දැනෙන එකක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. සමාලාවට එතනට යොමු කරාම ආයෙත් මෙතෙන්ට රිටර්න් වෙන්නත් පුළුවන්. ආයෙ ගෙනහිලා මෙතනින් තියන්න. ගෙනහිලා මෙතනින් තියනවා. අලුත් තැනින් තියනවා. අලුත් තැනින් තියාගෙන ඉඳද්දී අර මෙතන එකඟ වෙච්ච හිත මේ අලුත් තැන එකඟ වේවි. අර මෙතනදී අපි නිකන් ඒක රාශී කරලා ගත්ත හිතෙන් හිතන්න යම් පොඩි කොටසක් තමයි දැන් මුලින් මෙතෙන්ට ගියේ. හැබැයි ටිකක් මෙතන තියන් ඉන්නකොට අර මුළු කොටසම මම මෙතෙන්ට යනවා. අර මෙතන එකඟ වෙනවා. දැන් අලුත් අරමුණ මෙතන තියෙන්නේ. ඒක හොඳට බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ආයේ ඒක නිකන් බොඳ වෙලාගෙන යනවා නම් ඊට වඩා වෙන තැනක් හොඳට දැනෙනවා නම් අන්නේ අලුත් තැනට යනවා. එතන හොඳට බලාගෙන ඉන්නවා. මේ විතර මුළු කයෙම බලන්න Tamanට ඕන ඕන තැනට හිත යොදන්න පුළුවන් හැකියාව හදාගන්න. ඔක හදලා ඒ කියන්නේ ඒ අපි තුමු යම්කිසි තැනක හොඳට දැන් මුහුණට මුහුණලා බලාගෙන ඉන්න පුළුවන්. අපි තුමු පොඩි වේදනාවක් ඇවිල්ලා නම් තියෙන්නේ. ඒ වේදනාව හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් මුහුණට මුහුණලා. එතකොට ආයේ වෙන තැනකට යන්නේ නැතුව මේ ලැබිච්ච ඒ එකලස් භාවයෙන් හොඳට ප්‍රයෝජනය ගන්නයි තියෙන්නේ. හොඳට එතන බලනවා මොකද්ද වෙන්නේ. අපිට වේදනාවක් නම් ආවේ කොහොමද මේ වේදනාව වෙනස් වෙන්නේ? කොහොමද මේක හටගන්නේ? මේක එකම විදිහටම තියෙනවද? නිකන් එක ගොන්නක් වගේ තියෙනවද? නැත්නම් මේක CC කට යනවද? මේ ඔක්කොම හොඳට නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. හොඳයි. ඔය ටික කරමු. හොඳයි. නිය ස්වාමින්වහන්සේ මා දැනට වසර 4ක පමණ කලක සිට භාවනා කරන අයෙක්මි. මගේ භාවනාව ආනාපානාසති භාවනාවයි. දැනට හිස් තැනක සිට වේදනාවන් අත්විඳිමින් සිටිමි. සමහර අවස්ථාවලදී පපු ප්‍රදේශයේ දැඩි ගුලි කිරීමක් හිරවීමක් දැනුනි. තවත් විටක මුළු ඇඟම දැවෙන ගතියක් දැනුනි. මේ සියල්ල දෙස බලමින් මම භාවනා කරගෙන යන අතර වේදනාවක් නැති වූ අවස්ථාවලදී පුංචි පුංචි සංඥා දැනේ. තවත් විටක සිතවිල්ලක් ආ විටදී පුංචි ගැස්සීමක් තැති ගැනීමක් සමග ඔන්න සිතුවිල්ලක් යයි දැනේ. මාගේ භාවනාව කොතෙක් දුරට නිවැරදිදයි පහදා දෙන්න. තෙරුවන් සරණ. ම්ම් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? දැන් ඒ කියන්නේ හිත දිහා බලන්න ගියේ සම්පූර්ණයෙන්ම ආනාපානයේ සංසිඳිලා තත්වයකදීද නැත්නම් මොන වගේද? සම්මාංශ මුලින්ම ආනාපාන සතිය භාවනා කරලා ඉවරනකොට ශරීරයේ ඇතිවෙන නොයෙකුත් වෙනස්කම් බැලුවා. ඔව්. ඉන් අනතුරුව හිස් තැනකට ආවා. ඉන් අනතුරුව සිතිවිලි ගොඩාක් වශයෙන් පොඩි වශයෙන් එන්න පටන් ගත්තා. හරි. ඊට පස්සේ තමයි දැන් වේදනාවන් නෙමෙයි හුඟක් වෙලාට මේ පප ප්‍රදේශයේ තමයි සම්මාංශ ගොඩක් වෙලාට හිර කරනවා. හරි. මුළු යටිපතුලේ ඉඳන්ම සමහරක් ලොකු වේදනාවක් කියලා කකුල් ඇඟ පිච්චෙනවා වගේ දැනෙනවා. හරි. Uh, ඒ වෙලාව ඒ ඔක්කොම හොඳට මධ්‍යස්ථව බලන් ඉන්න පුළුවන්ද? පුළුවන් සාමින්හන්ස. හරි. ඒ සමහරක් වෙලාවට සාමින්හන්ස එහෙම ඉන්න අතරදී සිතවිල්ලක් ආවොත් ඒ ෂණිකේම ගැස්සීමක් එක්කලා ඔන්න සිතවිල්ලක් කියලා වගේ එනවා. තේරෙනවා. හරි. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී සාමින්හන්ස නිකන් දැති රෝගයක් කැරකෙනා වගේ නිකන් උඩින් උඩින් යනවා වගේ දැනෙනවා. හරි. මේ කියන්නේ මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම වෙන සිතුවිලි වැඩි එන්නේ නැතුව හිත පිට යන්නේ නැතුව මේ මේ අරමුණත් එක්කම ඉන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාවට ශබ්ද හිත යන වෙලාවල් තියෙනවා. ඒට ඒ අනතුරුතුර ගක් වෙලාවට අර කකුල ඉස්සන ප්‍රමාණය විතරයි දැනෙන්නේ. යටේ පප්පල වදින ප්‍රමාණය ගක් වෙලාවට නිකන් උඩින් තියනා වගේ දැනෙනවා. ඒ කියන්නේ يعني මුලදී හොඳට පාදේ වදීම නැත්තම් මේ දැනෙන දේවල් ගැන හොඳ වැටහීමක් තිබුණා. දැන් ඒව දැනෙන්නේ නැහැ කියන එකද කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මුලදී හුඟක් කලකට රළු බව, සීතල සමරකට එක දිගට මම විනා පැය එකමාර බව සක්මන් කළා තියෙනවා. හොඳයි. ඒ කාලේ හොඳට මේවා දැනුණා. දැන් මේවා ඒ තරම්ම දැනෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක වදන් නැහැ. එහෙමනම් ඒ කියන්නේ යන විදිය හොඳයි. දැන් ඒ කියන්නේ දැන් ඒ තරම්ම දැනුන් නැහැ කියලා හිත වෙහෙසවලා දැන් අරමුණට හිත යොදන්න යන්නත් එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ යන විදිහටම යන්න දෙන්න. කියන්නේ මුලදී පොඩ්ඩක් අපිටම සතිය පිහිටවීම සඳහා මෙනෙහි කිරීමක් දැන් කරනවද? නෑ සම්මත. කරන්නේ නැහැ. දැන් කියන්නේ සක්මනේ යෙදෙනවා. ඒ පොළවේ ඕනනම් වදින ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ පොඩ්ඩක් එතෙන්ට එතෙන්ට හිත තියලා සතිමත් වෙනවා. සතිය පිහිටුව ගන්නවා. ඊළඟට පොඩ්ඩක් ඒක දිහා බලාගෙන යනකොට අපි තුමු හිත නිකන් ඒ අරමුණෙන් නිකන් ඈත් වෙලා නිකන් මධ්‍යස්ත වෙලා මැදකට වෙලා වගේ ඉන්නවනම් එහෙම ඉන්න දෙන්න. ඕන්ට වඩා දැන් හිත වෙහෙසවලා බලෙන් අරමුණට දාන්න යන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාවට ගොඩක් ඇවිදගෙන යනකොට මේ නිදිමත ගතිය වගේ එන වෙලාවක් තියෙනකොට. ඔව්. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම නිදිමත වෙලාද එතෙන්දි මොකද කරේ? එතකොට මම එතනම හිට ගන්නවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා කියපු විදිහට මේම හිට ගන්න. ඒ වෙලාවට මට දැනෙනවා මාව නිකන් ප්‍රපාතයකට ඇදගෙන යනවා වගේ සමහරක් වෙලා නිකන් එදීමක් වගේ සිද්ධ වෙනවා. හරි. ඔක කොහොම වෙන්න දෙන්න. කිසි වරදක් නැහැ. කියන්නේ එහෙම නිකන් නිලංකාර වෙලා නැතනම් අඳුරු වෙලා වගේ සක්මනේදී එහෙම වෙනවා නම් එහෙම හිට ගන්නවා. එහෙම හිතට කියන්නේ තැම්පත් වෙන්න, ඒකරාශී වෙන්න, එකඟ වෙන්න ඉඩ දෙන්න. එකම වෙලා එහෙම පොඩ්ඩක් ඉන්න. නිස්- නිසල්මනේ ඉන්න. මොකක්වත් කරන්න ඕම නැහැ එතෙන්දී. අපිටම ඉඳගෙන ඉන්න වෙලාවේදී අ, අර වගේ දැන් වේදනාවන් බලබලා ඉඳද්දී බලන්න මේවා නැති වෙලා යන විදිහ, මේවා වෙනස් වෙලා යන විදිහ. හොඳට ඒ අරමුණේම নিমগ্ন වෙලා බලාගෙන ඉන්නවා. අර මුනේ හට ගන්න පැත්තට වඩා ඕනනම් නැති වෙලා යන හැටි, ෂය වෙලා යන හැටි, නිකන් බොඳ වෙලා යන හැටි ඒක හොඳට බලාගෙන ඉන්නවා. ආයි තව එකක් select මේ මේ තෝරගන්නවා. ඒක බලාගෙන ඉන්නවා. මේ විදිහට පොඩ්ඩක් තව අරමුණුත් එක්ක යමු. අරමුණුත් එක්ක යද්දි තව තව ඔය කියන්නේ අත්දැකීම තව හොඳට වර්ධනය වෙයි. එතකොට ස්වාමීන් වහන්සේ අර සිතුවිල්ලක් වගේ එනකොට අර පුංචි ගැස්සීමක් කියලා ටක් ගාලා දැනෙනවා ඒක. වදන්නේ නැහැ. ඒ ඒකෙත් බලන්න සිතුවිල්ලක් ආවොත් ඒ කියන්නේ ඇත්තරම මේ වේදනාව වෙන්න පුළුවන්. අපිට මේ ලැබෙන ධාතු ලක්ෂණ වෙන්න පුළුවන්, සිතුවිලි වෙන්න පුළුවන්. මේ හැමදේම අන්තිමට එකම ලක්ෂණයක් මේවා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේවා අපිට මේවා ඒ ඒ වටම ආවේනික පෞද්ගලික ලක්ෂණ තියෙනවා. හැබැයි ඔය දේවල් බලන්න බලන්න මේවා හැම එකටම පොදු පොදු ලක්ෂණ වලට තමයි එන්නේ. කියන්නේ දැන් අපි ධාතුන්ට ආවේනික ලක්ෂණ තියෙනවා. නැත්නම් පෞද්ගලික ලක්ෂණ තියෙනවා. හැබැයි ඒක බලන්න බලන්න මේ හැම එකටම පොදු ලක්ෂණ වලට තමයි එන්නේ. පොදු ලක්ෂණ වශයෙන් පෙන්වන්න අනිත්‍ය දුක්ඛනාත්ම. يعني මේ හැම එකටම පොදුයි මේ හැම අරමුණක්ම ආවනම් යනවා. නැත්තම් මේ හටගත්තා නම් ඒක නිරුද්ධ වෙනවා. ස්වාමිනාංශ තව ප්‍රශ්නයක් දැන් වේදනාව නැති අවස්ථාවකදී මොකද්ද කළ යුත්තේ? එතකොටත් එන්න අරමුණ දිහා බලන් ඉන්නවද? තවදුරටත් එතකොට මොකද්ද ගන්න අරමුණ? <laughs> එතකොට දැන් ආනාපාන සතිය ගෙවිලා හින්දා හිස් තැන තමයි හුඟක් වෙලාවට තියෙන්නේ. හොඳයි. ඒ කියන්නේ බලන්න ඒ වෙලාවේදී ඇත්ත වශයෙන්ම හිත අරමුණක් ගන්නෙ නැද්ද? එහෙම නැත්නම් නිකන් කය ඇසුරු කරගෙන වගේ ඊටාම සියුම් මට්ටමක කය ඇසුරු කරගෙන හිත තියෙනවද? කියන්නේ සියුම් අරමුණක හිත තියෙනවද නැත්නම් ඇත්ත වශයෙන්ම මොකක්වත්ම අරමුණක් නැද්ද? ඒ අරමුණක් නැතු පුංචි සංඥාවක් වගේ සමහර තැන් වලින් දැනෙනමක් වෙනවා. ඔව්. කමක් නැහැ. කියන්නේ ඕක ඕක තමයි වර්ධනය වෙවි. කියන්නේ හොඳට අපි අර වේදනාවක් නිරීක්ෂණය කිරීම හරහා අපි උටියක් තද වේදනාවක් දැනුණා. ඒ තද වේදනාව උපක්‍රමයක් කරගන්න පුළුවන් හොඳට අර හිස් ස්වභාවයකට යන්න. අපිට තද වේදනාවක් දැනුණා. ඒකේ හොඳට මුල මුල ධම්ම බලාගෙන හිටියා. දැන් ඔන්න ඒක ටික ටික ටික අඩු වේගන යනවා. මේ අඩු වෙන අඩු වේගන යද්දී ඒකේ අන්තිමට දක්වාම බලාගෙන ඉන්නවා. අපි තනේ අර බෙල් එකක් ගැහුවාම ඒක රැව් දීලා අන්තිමට ඊටාම සියුම් වේගන යන්නේ. අන්න ඒ වගේ මේ වේදනාවෙත් තියෙනවා. වේදනාවත් ඊටාම ඔන්න ඇති වුණා, රළුව දැනුණා. හැබැයි ටික ටික ටික ටික ඊටාම සියුම් වෙලා යනවා. එතකම් මේත් එක්කම ඉන්න. පොඩ්ඩක් ඒ වගේ මේ අරමුණු එක්කම ඒකේ අවසානය දක්වා බලන්න. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය කියන්නේ මුලමැද අග කියලා අග ප්‍රදේශ හොඳට බලන්න. අගට ගියාම මොකද්ද වෙන්නේ? ඒක නැති වෙලා යද්දි මොකද්ද වෙන්නේ? මේකත් එක්කම හොඳට මේ අරමුණ නොපෙනී යද්දි, දියවි යද්දි, ෂේවි යද්දි හිතට මොකද වෙන්නේ? කියලා හොඳට ওই පැත්ත බලාගෙන යන්න. කියන්නේ මේ කොයෙන් ගියත්, වේදනාව හරහා ගියත්, හිතවිල්ලක් ඇවිල්ලා නැති වෙලා යන දිහා බැලුවත් ධාතු ලක්ෂණයක වෙනස්කම් ටික බැලුවත් ඔක්කොම එක එකම තැනකට ගෙනත් දෙන්නේ. එහෙනම් කොයි එක බැලුවත් වරදක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපානයේදී හුස්ම වදින තැන ලෙස හඳුනාගත්තේ නාස්පුඩුවයි. එකවරකට එක් නාස්පුඩුවකින් හුස්ම රැල්ල ඇතුළු වී එම නාස්පුඩුවෙම පිටවේ. ඇතුළු වන විට සිසිල් බවක්ද පිටවන විට යාන්තමින් සුළු උණුසුම් බවක්ද දැනේ. සාමාන්‍ය විනාඩි 10ක් පමණ වේලාවක් එසේ හුස්ම ගැනීමෙන් පසු ඊළඟ නාස්පුඩුවෙන් හුස්ම ගැනීම ආරම්භේ. හුස්ම රැල්ල අර්ධ කවාකාර වූ කම්බි කෑල්ලක් වගේ හැඩයක් ඇතිව නාස්පුඩුවෙන් ඇතුල් වීම හා පිටවීම පෙන්눔 කරයි. මේ ආකාරයට හුස්ම රැල්ල දෙස මුල සිට අග දක්වාත් අග සිට මුල දක්වාත් මනසින් දැකිය හැකිය. හුස්ම රැල්ලේ ඇතුල්වන මුල කොටස හුස්ම රැල්ල පිටවන විට අග කොටස ලෙස දකිමි. මේ අවස්ථාවේදී කන් දෙක දෙපසින් සිට ලාකා මිශ්‍ර ලාකුල පාට ආලෝක ධාරා දෙකක් මුහුණ ඉදිරියට ගලාගෙන විත් ආලෝක දෙක එකට එකතු වී ගෝලාකාර ආලෝකයක් සකස් වී බඳ වී යයි. එම සිදුවීම දිගින් දිගටම සිදුවේ. මෙසේ ටික වේලාවකින් ඒ සිදුවීම අතුරුදන් වී පාට නැති ඇද්දල පාටට හුරු නිශ්චල සුදු වර්ණයක් මුහුණ ඉදිරියේ ඉතිරිවේ. මේ දෙස ඕනෑතරම් වේලාවක් බලා සිටිය හැකිය. කන් දෙක දෙපසින් ආලෝක මතුවීමට පෙර මගේ හිසේ දකුණු පැත්තේ නළලේ සිට පිටුපස දක්වා විදුලියක් ගමන් කරන්නාක් මෙන් දැනී හිස රිදීමක් හටගනි. එය තප්පර දෙකක තුනකදී නැති වී යයි. ඉන්පසු S2 ඇතුළට ගිලී යන්නක්සේ දැනේ. පර්යංක සක්මන් භාවනාව ආරම්භ කරන විට ඇඟේ බර කකුල් දෙකේ බරගතිය පාදවල යටිපතුලට රළු බවක් දැනේ. කයේ සැහැල්ලුවක් කකුල්වර බරගතියක් නැති වී සුවයක් දැනේ. පොළවේ සිට මුහුණ දක්වා ඇති හිස් අවකාශය ගැන මට අමුතු දෙයක් දැනේ. සක්මන අරමන විට දකින එම දුර ක්‍රමක්‍රමයෙන් අඩුවන බවක් පෙනේ. ඒ නිසා අමුතු ලෝකයක තනි වුණාසේ දැනේ. ඒ මගහරවා ගැනීමට දෙපා දෙස හොඳින් බලමි. දෙපා දෙස බලද්දී මට වැටහුනේ බර ඇති මේ කුණුකය දෙපා වාරුවෙන් එහා මෙහා රැගෙන යනවා යනුවෙනි. දෙපා ලෙස මස් නැති දෙපා වල ඇට කටු දකිමි. ඔබ වහන්සේට නිවන් සුව අවබෝධ වේවා. සක්මන ගැන පොඩ්ඩක් මුලින් කියනවනම් මේ සක්මනේදී ඉස්සරහා බලාගෙන යන්න, කියන්නේ මේ දැන් අපි සාමාන්‍යයෙන් උපදෙස් දෙනවා මේ අඩි 5ක විතර වගේ අපි සක්මන් මළුවේ සක්මන් කරන තීරුවේ ඉස්සරහා බලාගෙන යන්න කියලා. දැන් අර සමහර කෙනෙකුට ඔතන හිත එකඟ වෙනවා ඒ බලන තැන හිත එකඟ වෙන්න පුළුවන්. ඉතින් ඒ බඳු තත්ත්වයක් තමයි මෙතනත් හුඟක් දුරට වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම බලන් යන්න නැතුව ටිකක් ඉදිරිය බලාගෙන යන්න. يعني කය ඇවිදිනවා. හැබැයි අපි යන්නේ ඉස්සරහා දිහා බලාගෙන. ටිකක් يعني ඉදිරිය දැන් පොළොව දිහා බලනෝ නෙමෙයි ඉදිරිය දිහා බලාගෙන යන්න. හැබැයි අවධානය යොමු කරන්න දැනීමට. يعني පාදයේ වදිනකොට ඒ වදින තැනට අවධානය යොමු කරන්න හැබැයි බලන්න ඉස්සරහා. ඊළඟට මේ ඉඳගෙන කරන භාවනාවේදී අර ආලෝක ස්වභාවය දැන් ඇවිල්ලා හොඳට නතර වෙලා වගේ තියෙනවද කියලා මට දැනගන්න පුළුවන්ද කාගේද ප්‍රශ්නේ? කොච්චර කාල විතර භාවනා කරනවද? දැන් අවුරුදු 6ක් විතර භාවනා කරනවා. හොඳයි. ඒ කියන්නේ ආනාපාන සතියෙමද කළේ? එහෙම ස්වාමීන් වහන්සේ. මුලින්ම බුදුගුණ භාවනාව තනිකරම අවුරුද්දක්ම කරා. හොඳයි. එක දිගටම. ඊට පස්සේ බුදු පිළිමයක් දැක්කත් ඇඬෙන්න වගේ වගේ. බුදු පිළිමයක් දැක්කත් ඇඬෙනවා. ඇඬෙන්න වගේ බුදුන් වඳින්න අමාරු වගේ. අඳුර වෙනවා වගේ නිකන් එහෙම. හරි. හොඳයි. එතකොට ඊට පස්සේ මේ තමයි ආනාපානසතිය කරන්න ගත්තේ. හොඳයි. දැන් බුදුගුණ වඩන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ. දැන් බුදුගුණ වඩන්නේ නැහැ. කෙලිම ආනාපානසතිය වඩන්නේ. ආනාපානසතිය වඩන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තියෙනවා. ඔව්. පොඩ්ඩක් එහෙම. ආ එහෙනම් මදිද? ඒ කියන්නේ දැන් ආනාපාන සතියද දැන් වඩන්නේ භාවනාව? එහෙමයි ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරා ඔව් කරලා ඊට පස්සේ ඔය තත්ත්වය ආලෝකයක් දැන් එනවා කියලා තියෙන්නේ ආනාපාන සතියෙන් තමයි මේ தත්ත්වය දාන්නේ එතකොට ඒ ආලෝකය හැම තිස්සෙම දැන් තියෙනවද ඒ ආලෝකේ ඉස්සරහට ඇවිල්ලා එක රවුමක් වගේ ඇවිල්ලා නැති වෙලා ගිහිල්ලා බොඳ වෙලා ගිහිල්ලා නැවත ආපහු ඒවම දෙපැත්තෙන් එනවා හරි ඇවිල්ලා ආයෙත් එකතු වෙලා නැතිනෝ ওই විදිහට මෙලා ඊට පස්සේ තමයි අර සුදු පාට ආලෝකය ඔව් දැන් ඒ සුදු පාට ආවට පස්සේ දැන් යන්නේ නැතුව ඒක නිකන් ඉස්සරහා ඇවිල්ලා නතර වෙලා වගේ තියෙනවද? දැන් තියෙනවද? නිශ්චලව තියෙනවද? හොඳයි. දැන් ඔය නිශ්චල භාවය දිහා, ඒ නිශ්චල ආලෝකයේ දිහා කොච්චර ඉතලා බලන් හිටියද? ස්වාමීන් වහන්සේ මම නිශ්චල ආලෝකයේ දිහා පැයකට වැඩිය බලාගෙන ඉඳලා තියෙනවා. හොඳයි. එහෙමනම් අපි දැන් පොඩ්ඩක් වෙනස් කරමු. දැන් දැන් හිතේ සෑහෙන සමාධියක් හැදලා තියෙන්නේ. හොඳ. හොඳට හිතේ සමතයෙන් වැඩිලා තියෙනවා දැන්. ඒ නිසා දැන් අපි විපස්සනාවට හැරෙමු. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ වාඩි වුණාට පස්සේ දැන් හිත එකඟ වෙලා අර ආලෝකයේ එන්න හුඟක් වෙලා යනවද නැත්නම් ටක් ගාලා එනවද? ආලෝකයේ එන්න ස්වාමීන් වහන්සේ විනාඩි 5 10ක් අතරත් සිද්ධ වෙනවා. එනවනේ. හරි. හොඳයි. අපි තුමේ ඒකට එන්න දුන්නත් ප්‍රශ්නයක් නැහැ. අපි විනාඩි 5කින් විතර ඒක ආවයි කියලා. ඊට පස්සේ ඒක දිහා බලනවා වෙනුවට බලන්න කයේ මොනවද දැනෙන්නේ කියලා. කය දිහා හිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේ මම මේ කායන කොටස් 32 ඔව් කරාද? භාවනාව වැඩුවා. ඔව්. අර මේ පටවිය ආපෝතේ දුවායෝ ඒ හතර ඒ කර්ම ඒකත් වැඩුවා. ඔව්. ඒ කියන්නේ ඒ ඒ ඒ එතනටම තමයි මම ඇත්තටම ගෙනියන්න හැදුවේ. මේ කියන්නේ ධාතු මනසිකාරයට. ධාතු මනසිකාරය. ඔව්. ධාතු මනසිකාරය කලේ කොහොමද? ධාතු මනසිකාරය ඉස්සෙල්ලම ස්වාමීන් වහන්සේ ඒකේ පටවි ධාතුවේ තියෙන කොටස් 6 වෙන වෙනම ශරීරයේ කොටස් වෙන වෙනම අරගෙන ඒවයි තියෙන විදිය බැලුවා. ඔව් ඒ කියන්නේ කොටස් 32 හරහා පොඩ්ඩක් වඩලා ඒ කොටස් 32න් පටවි ධාතුව මතු කරගත්තද එහෙමද කළේ? ස්වාමීන් වහන්සේ එක එක කොටසේ තියෙන පටවි ධාතුව දැන් මම මට භාවනාව කියදී ස්වාමීන් වහන්සේ ගෙන් මම ප්‍රශ්න ඇහුවා ස්වාමීන් වහන්සේ මේ කෙස්වල කොහොමද ආපෝ පටවි ධාතුව ධාතුව ගන්නවද? සොයාගන්නේ කියලා ස්වාමීන් වහන්සේ කිව්වා කුඩු කර අඹරලා වගේ බැලුවොත් ඒක ඇවිල්ලා වගේ තියෙන්නේ ආපෝ ධාතුව තියෙන නිසායි කියලා. හරි. ම්ම් කමන්නේ ওই ක්‍රම තියෙනවා විවිධ ක්‍රම තියෙනවා. අපි ටිකක් ඔයිට වඩා සරල ක්‍රමයකට යමු. කියන්නේ ওই පැති හැම එකෙන්ම දැන් සිතේ සමාධියක් එකඟතාවයක් වැඩිලා තියෙනවා. දැන් අපිට යන්න තියෙන්නේ ටිකක් කියන්නේ දැන් කියන්නේ ඔය කොටස් 32 හොඳට වඩලා ඒකේ තියෙන අපි තුමු මුල් කොටස් 20 ගත්තොත් ඒකේ පටවි ලක්ෂණය හොඳට තියෙනවා. අපි තුමු දැන් කෙස් මේ ගස්තහම නැත්තම් මේ ඇට කටු දිහා අරමුණු කරාම මස් දිහා අරමුණු කරාම ඒ වදින තැන් අරමුණු කරාම ටිකක් අපිට අර يعني මේකේ තියෙන පටවි ධාතු වැඩි තැන් ටික අරමුණු කරාම ඒකෙන් පටවි ධාතු අපිට උකහා ගන්න පුළුවන්. දැන් ඒ ඒ එක ක්‍රමයක්. ඒක ක්‍රමයක්. දැන් මේකෙන් කොච්චර කල් කරාද භවනාව? පට්- ධාතු මනසිකාරයේ ඔව්, ඔව්, ස්වාමීන් ඔව්. වහන්සේ ධාතු මනසිකාරයත් සාමෙන් වංශ මාසයක් විතර වගේ කරා. ඔව් එතකොට මොකක්ද අන්තිම ප්‍රතිඵලය වශයෙන් උනේ? ඒක කරාම ස්වාමීන් වහන්සේ මට කවුරු හරි දැක්කම ඒකේ කොටස් බෙන් වෙලා වගේ පේන ගතියක් කුජලිය දිහා දැක්කම වෙනවා. ගෙදරයි දිහා දැක්කත් ඔය ටීවී එකේ ප්‍රවෘත්තියක් කියනකොට මාත් ඒ කට්ටියගේ ඔක්කොම කුඩු වෙලාද පේන්නේ. ඒ ඔක්කොම මට වෙන් වෙලා වෙන් වෙලා ගැලවිලා පේනවා ස්වාමීන් වහන්සේ. හරි. සාමාන්‍යයෙන් ඒ කියන්නේ හිතේ தත්ත්වය මොකද දැන්? එතකොට ඔය දැන් දැන් වර්තමානයේදී මොකද දැන් කරගෙන යන්නේ? ඔව් දැන් මොනවාද කරන්නේ? දැන් කරන්නේ ස්වාමීනන්ස මෙහි ආපු නිසා මම මේ ආනාපාන සතිය භාවනාව ඒ ටික තමයි මේ අර එවපු කොලේ අනුව මම ටිකක් කරා ස්වාමීනන්ස. හොඳයි. අපිත් ඔතෙන්ට තමයි ගෙනියන්න තියෙන්නේ. හැබැයි එතෙන්දී ධාතු මනසිකාරයේ පැත්තෙන් ඔය බට්ටම ඇවිල්ලා තියෙනවා නම් හිතේ ස්වභාවය මොකද දැන්? හිතේ අරමුණු බහුලද නැත්නම් හිත සිතුවිලි නිතර එනවද? කොහොමද සාමාන්‍යයෙන් හිතේ තත්ත්වය? සම්මත මට ඉස්සර තරහ යනවා වගේ මුතුන ගොඩක් ඒක අඩු වෙලා ගොඩක් හිතේ අර මොකටවත් තරහ යන්නේ නැහැ වගේ නිකන් ගතියක් තියෙනවා. තියෙනවා. ගෙදර ප්‍රශ්න වලට පීඩණයට එහෙම කේන්ති යන ගතියක් වගේ ඒවා දැන් මට මොනක්වත් තරහ යනවා. අඩේ. තියෙනවා ඇති. නමුත් මට දැන් එළියට එන්නේ නැහැ ඒවා. හොඳයි. දැන් සිතුවිලි මොනahari ආවොත් මොනahari තරහ සිතුවිල්ලක් ආවොත් වැඩි වෙලාවක් තියෙන්නේ නැද්ද දැන්? තරහ සිතුවිල්ලක් එන්නෙත් නැද්ද? එන්නේ එනවා අඩුයි මේ දැන් කාලෙකින් මතක නැහැ ස්වාමීන් වහන්සේ වාව කියලා. නෑ ඒ කියන්නේ මෙහෙමයි. ඔතන අර අපේ සමත පැත්තෙන් හිත මේ වර්ධනය කරලා තියෙනකොට ඒ සමත භාවනාවේ තියෙන ලොකු මේ ශක්තියක්. එතනින් ඕක නවත්තනවා. ඒ කියන්නේ දැන් සමතේ පොඩ්ඩක් නවත්තන්න වෙනවා. කියන්නේ සමත සමාධිවල දැන් ඔය මෙනු ඉන්නේ ටිකක් සමතේ ටිකක් ඔය මොකද්ද උපචාර මට්ටමකට පොඩ්ඩක් එහා ගිය මට්ටමක ඉන්නේ. ඒ නිසා මේ ඔතන කියන්නේ ඔය සමාධියේ තියෙන මේ ලොකු ශක්තිමත් භාවයක් සමත සමාධිය හරහා අරමුණු ලක් කරනවා. සමත කියන්නේ කෙලෙස් යටපත් කරනවා. නිවරණ යටපත් කරනවා. නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ කියන්නේ කෙලෙස් දුර වෙලා කියලා. ඒ නිසා පොඩ්ඩක් මෙතන දැන් සම්පූර්ණයෙන්ම සමතේ පොඩ්ඩකට නවත්තලා සම්පූර්ණයෙන්ම විපස්සනාවට දාන්න. කියන්නේ සමතේකට යන්න ඕනෙම නැහැ. ආනාපාන සතියෙන් ආනාපාන සතිය වැලක් නැවැත්වුවට කමකුත් නැහැ දැන්. කියන්නේ පොඩ්ඩක් සමතේ නවත්තලා. මොකද සමතෙන් වෙන්න ඕන ටික හිතට දැන් වෙලා තියෙන්නේ. ඒ හැකියාවන් වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වෙනුවට දැන් අපිට කෙලින්ම විපස්සනා පැත්තකට දාන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අවසරයි. මම ස්වාමීන් වහන්සේ මේ මට මේ භාවනාව කමටහන් දුන්නේ ස්වාමීන් වහන්සේ. මම ගෙදර ඉඳගෙන ස්වාමීන් වහන්සේ භාවනා කරේ. මට ඒ ස්වාමීන් වහන්සේ මේ මේ ටෙලිෆෝන් එකෙන් තමයි භාවනා කමට ලබා දුන්නේ. හරි. මගේ පුතත් මහාන වෙලා ඉන්නේ. හරි. ඒ මගේ අපේ ස්වාමීන් වහන්සේගේ එකට ඉන්න මිත්‍ර ස්වාමීන් වහන්සේ කෙනෙක් පොඩි වයස අවුරුදු 35ක වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මට ටෙලිෆෝන් එකකින් කමටහන් ලබා දුන්නේ දැන් ස්වාමීන් වහන්සේ මම හතරවෙනි ධානයට වෙලකම් එක්ක කරනවා ස්වාමීන් වහන්සේ. ඔව් නෑ ඒක තමයි මම කිව්වේ දැන් සමත පැත්ත වැඩිලා තියෙනවා. සමත පැත්ත හොඳට වැඩිලා තියෙනවා. ඉතින් අර සමත මේ ධාන විශේෂයෙන්ම ධාන මට්ටමකට ආවනම් අනිවාර්යෙන් කෙලස් ටික යටපත් වෙනවා. ඒකයි දැන් ඔය කේන් තියන්නේ නැත්තේ රාග ద్వේෂය එන්නේ නැත්තේ ඒ සමතේ තියෙන බලය නිසා. ඉතින් ඒ වුණාට ඉන් එහාට යන්න වෙනවා. ඒ කියන්නේ ඔය ටික ඒ කියන්නේ හිතන්න ඒ කියන්නේ ඔය ටික සම්පූර්ණයෙන් නවත්තලා අපි තුමු මෑනියෝ මොකක් හරි හේතුවක් නිසා සමත භාවනාව දැන් භාවනා කරගන්න බැරි වුණා කියලා මාස දෙකක්. එහෙමයි. ඔක්කොම ටික ආයෙනවා. <laughs> ඒකයි ප්‍රශ්නේ. ඒකයි වැඩි. يعني සමත භාවනාවේ ලොකු ශක්තියක් තියෙනවා. හැබැයි ඒක කරගන්න බැරි වුණාට පස්සේ ඔක්කොම ටික ආයෙන්න ගන්නවා. ස්වාමීන් වහන්සේ හතරවෙනි ධානයේ වශී කොටස ඒකයි අර ඒක අර මට විනාඩි 5ක් විනාඩි සාමාන්‍යයෙන් පැයක් දක්වා මට ඕන වෙලාවක කරලා නැගිටිලා බැලුවම වෙලාව හරියටම හරියනවා. ඔව්. නෑ ඒක තමයි. ඒක ඔව්. ඒ කියන්නේ අර සමත පුබ්බංගම විපස්සනා කියලා ඉතින් තියෙනවා. අපිට සමත භාවනාවේ සෑහෙන දුරට ගිහිල්ලා ගන්න පුළුවන්. හැබැයි මේ ඒ කියන්නේ ධානා හරහා ගිහිල්ලා යනවනම් හිත ඊටාම සූක්ෂම මට්ටමකින් ගන්න ඕනේ. අපි තමු දැන් මෑනියන්ට ඒ ධානයට යන්න පුළුවන් හැකියාව තියෙනවද දැන්? ධානයට යන්න පුළුවන්. හැකියාව තියෙනවද? යන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සතරින් ධානයට? හතරවෙනි ධානයට යන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ මට හතරවෙනි ධානය ස්වාමීන් වහන්සේ නම් කිව්වා හරි කියලා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මට දැන් හතරවෙනි ධානය කරනකොට මට හුස්ම ගන්න වගේ වගේ තේරෙනකම මට බයක් වගේ හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට මේ පපුව ඒපර මම ඉක්මනට බලනවා පපුව වැඩ කරනවද කියලා. පපුව හෙල වෙනවා ඩිග් ඩිග් ගාලා සද්දේ පපුව ගැස්සෙන ගතිය දැනෙනවා ස්වාමීන් වහන්සේ. ළඟට මගේ වටේටම නිකන් මං මගේ වටේට එලියක් වගේ තියෙනවා. හරි. මම ඒක කරේ නෑ ස්වාමීන් වහන්සේ. හරි. කමන්නේ ඒකයි මම ඒකයි මම කිව්වේ අපි පොඩ්ඩක් සමතේ නතර කරමු දැන්. එහෙම. කියන්නේ සමතෙන් දැන් වෙන්න ඕන ටික හොඳටම වෙලා තියෙන්නේ. ඔය කියන්නේ විපස්සනාවකට යන්න ඔය සමතේ හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ අපි සමතය දැන් මෑණියන්ගේ ඔය වයසත් එක්ක ඕක දිගට සමතේ කරා කියලා දැන් මේ ජීවිතෙන් ඊට වඩා යමක් ගන්න පුළුවන්. ඒ තරමට දැන් මහන්සි වෙලා තියෙනවානේ. ඔයින් එහාට අපේ සතර සතිපට්ඨාන ධර්මයන් හරහා ඔයිට වඩා ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය වැඩිච්ච හිත දැන් හොඳට විපස්සනාවට දාන්නයි තියෙන්නේ. ඒ කියන්නේ උමනා කරන සමත කුසලතාවයන් ටික හොඳට දැන් ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේක ඔස්සේ දැන් තව තව ඕක උත්සාහවත් වුණා කියලා ඉතින් ඕකේ යම් යම් හැකියාවන් ලැබෙයි. පැයක් ඉන්න පුළුවන් වෙයි, පැයකමාරක් ඉන්න පුළුවන් වෙයි, හරියට විනාඩියට නැගිටින්න පුළුවන් වෙයි. ඒ ටික හම්බ වෙයි. ඒවා ඒවාට වඩා වැදගත් දේවල් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නපේවල් දේවල් ටිකක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වේ මේ විස්සරණ වණේටම කොහොම හරි එන්න කියලා දැන් මේ දන්නවනම් එවන්නේ මට එන්න කියලා මට කිව්ව ස්වාමීන් වහන්සේ ඒලු ස්වාමීන් වහන්සේ ගුරුමෙට වැඩියා. ඒ නිසා මට ඒ යන දවසෙත් කිව්වා මට කුමාරේ නිස්වර්ණ වනයේට ගිහිල්ලා මේ ඉතුරු භාවනා විපස්සනා පැත්ත වඩා ගන්න කියලා. ඒක තමයි. ඒක තමයි. <laughs> හොඳයි එහෙනම් ඉතින් අපි දැන් තනි ක්‍රම විපස්සනාවට දාමු. <laughs> දැන් ඒ කියන්නේ මෑණියන්ගේ හිතේ වුමනා කරන සමතේ ලක්ෂණ ටික දැන් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ හැබැයි විපස්සනාව පටන් ගන්නකොට අර මේ කොටස් 32 හරහා ධාතු මනසිකාරය ගත්තේ. ධාතු මනසිකාරය වැඩුවේ. ඒ ඒ ඒ ක්‍රමේ වෙනුවට පොඩ්ඩක් ඊට වඩා ඊටාම සරල ක්‍රමයකින් පටන් ගමු. එහෙමයි ස්වාමීනි. දැන් දැන් සක්මන් භාවනාවෙත් යෙදෙනවද? සක්මන් භාව කරා ස්වාමීනි. එතෙන්දි මොනවද තේරෙන්නේ? ඒකේ ස්වාමීනි මම තියනවාද? ආ කියන්න කියන්න. කිව්වද? අපට කියවනවා. සක්මන් භාවනාව ආරම්භ කරන විට ඇඟේ බර කකුල් දෙකේ බරගතිය පාදවල යටිපතුලේ රළු බව දැනේ. ටික වේලාවකින් කය සැහැල්ලු වී කකුල්වල බරගතියක් නැති වී සුවයක් දැනේ. පොළවේ සිට මුහුණ දක්වා ඇති හිස් අවකාශය ගැන මට අමුතු දෙයක් දැනේ. සක්මන ආරම්භ වෙනවා. හරි මට දැන් මතක් වුණා. අර ඉස්සරහට වෙන හරි. ඒ ආ එතෙන්දී මම කියන්න ගියේ දැන් මෑනියෝ සක්මන් කරද්දි කකුල දිහා බලන්නත් එපා. පොළව දිහා බලන්නත් එපා. මොකද දැන් ඒ කියන්නේ දැන් මෑනියෝ බලන තැන හිත එකඟ වෙනවා. සමතේ හැදිලානේ තියෙන්නේ. හිත එකඟ වෙලා එතන එතන හිත සමාධිමත් වෙනවා. ඒක වලක්ව ගන්න ඕනේ දැන්. මම බිම බලාගෙන ස්වාමීන් වහන්සේට ඈත බලන්න. එපා. දැන් පොඩ්ඩක් ඒක තමයි මම කිව්වේ දැන් අපි වෙනස් කරන්න වෙනවා ටිකක්. එහෙමයි. විපස්සනාව විපස්සනාව සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන් තියෙන අරමුණුත් එක්ක. කියන්නේ සමතේ විපස්සනාව අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. කියන්නේ සමතේ යන්නේ මොකක්ද ඒ කියන්නේ ස්ථිර සංඥාවක් එක්ක. නিত্য සංඥාවක් එක්ක සමතේ යන්නේ. විපස්සනාව යන්නේ ඇත්ත වශයෙන් තියෙන අරමුණු රාශියක් එක්ක. අපි තුන් දැන් මේ කයේ දැනෙන දේවල්, ධාතු ලක්ෂණ කියන දේවල් අපිට ඇත්ත වශයෙන් දැක ගන්න පුළුවන් දේවල්. ඊළඟට අපි තුමු වේදනාවන් කියන දේවල් මේ හේතුන් නිසා හටගත්ත දේවල්. ඊළඟට හිතේ ඇති වෙන සිතුවිලි විවිධාකාර සංස්කාර ධර්මයන් කියන නිසා මේ හේතුන් නිසා හටගත්ත දේවල්. ඒවා තමයි අපි බලන්න අවශ්‍ය වෙන්නේ. ඒවා බැලීම හරහා තමයි ප්‍රඥාවක් දිනු වෙන්නේ. අපි දැන් සමතේ වඩන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් ක්‍රම වලින් හිත හොඳ දෙක තැඟ තියලු කරන් ඉන්නකොට ඔන්න ආලෝකයක් එනවා. ඒ ආලෝකය තියෙන බව අපි නිතර නිතර නිතර අරමුණු කරනවා. මේක ස්ථිරව තියෙනවා. ඒ නිත්‍ය සංඥාවක් හොඳට අරගෙන තමයි මේ සංඥාවට තමයි හිත බස්සන්නේ. හිත අරමුණු කරන්නේ. ඉතින් මේ ක්‍රම දෙක අතර ලොකු එන්ත පොඩි පරස්පර භාවයක් තියෙනවා. දැන් ඒකයි මම මේක පොඩ්ඩක් දැන් නතර කරමු. නතර කළා සම්පූර්ණයෙන් මේ පැත්තට බහින්නයි තියෙන්නේ. මේ පැත්තේ යන්නේ හරි සරල ක්‍රමයක් විපස්සනාවෙන් යන්නත් පුළුවන්. ඒ නිසා දැන් සක්මන් භාවනාවේ යෙදෙනකොට බොහොම සැහැල්ලුවෙන් සක්මනේ යෙදෙන්න ළඟ බලන්න එපා පොළව දිහා බලන්න එපා පොඩ්ඩක් නේ ඉස්සරහා බලන්න දැන් ඉස්සරහා නේ ඇස්සරගෙන ඉස්සරහා බලන්න කොච්චරක් විතර දුර ඉස්සරහා බලන්න කෙලින්ම සක්මනේ ඉහා කොනම බලන්න ඈතම බලන්න ඈතම බලන්න ඒ කියන්නේ මෑනියෝ බලන තැන හිත එකඟ වෙන්න දෙන්න එපා ඒකයි. එතන එහෙම එකඟ වුණොත් එතන වෙන්නේ සමතයක්. තේරෙනවද? එතෙන්ද එතන හිත එකඟ වුණොත් එතන වෙන්නේ සමතයක්. අපිට අවශ්‍ය වෙන්නේ ඒක නෙමෙයි. දැන් අවශ්‍ය වෙන්නේ පාදයේ ස්පර්ශනකට පාදයේ එතෙන්ට හිත එකඟ කරගන්නයි අවශ්‍ය වෙන්නේ. පොළේ පාදේ වදිනවනේ. මම පාදේ ඔන්න වදිනවා. වදිනකොට තද ගතියක් තේරෙනවනේ. අන්න එතනයි හිත එකඟ වෙන්නේ. එතෙන් එකඟ කරගන්න ඕනේ. හැබැයි එතනත් S2 බලනවා නෙමෙයි. එහෙම හිතෙන් බලන්න. හිතෙන් බලන්න. එහෙම. S2 තියන් ඉන්න ඈත. S2 මොකද දැන් ඔය සමත ක්‍රමේදී S2 යදුවොත් එතන සමත පැත්තට යනවා. එහෙනම් يعني මෙච්චර අමාරුවක් නැහැ මේ කියන දේ. නිකන් S2 නිකන් සාමාන්‍ය විදිහට નિરાයාසයෙන් ඈත බලන් ඉන්නවා. හැබැයි හිත හොඳට මේ වදින තැන තියාගෙන යනවා. ඈත බලාගෙන ඉන්නවා වදින තැන හිත තියෙනවා. වම් පාදේ වදිනවා එතෙන්ට හිත තියෙනවා. දකුණු පාදේ වදිනවා එතෙන්ට හිත තියෙනවා. ආයි වම් පාදේ වදිනවා එතෙන්ට හිත තියෙනවා. කොහොම කරගෙන යන්න එතකොට දැන් මෑණියන්ගේ ඔය හිතේ තියෙන தත්වයක් එක්ක හිත පිට නැතුව හොඳට මේ තියෙන තැනත් එක්ක හිත තියේවි. බය වෙන දෙයක් නැහැ. ඒතර ඒක බලාගෙන යන්න. හොඳට හිත එකඟ කරගෙන යන්න. ඊට පස්සේ බලන්න මේ තද ගතියට අමතරව තව මොනවාද තියෙන ලක්ෂණ. සලු ගති තියෙනවා, සියුම් ගති තියෙනවා, උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා මේ ඔක්කොමත් බලන්න. ඊළඟට වාඩි වෙලා කෙලින්ම වාඩුණාට පස්සේ බලන්න දැන් මේ අත් දෙක ස්පර්ශ වෙනවා ස්පර්ශන තැනට හිතව දාන්න. අපි මෙහෙම තියන් ඉන්නවා කියලා හිතන්න. ඒ එතෙන්ට හිත යොදනවා. එතන බලාගෙන ඉන්නවා. ඊළඟට පාද දෙක එකිනෙකට ගැටෙන තැන් තියෙනවා. එතන බලාගෙන ඉන්නවා. මේ ඔක්කොම පටවි ලක්ෂණ තියෙන්නේ. ඒ ඔක්කොම බලන්න. මේ දැනෙන, ඒ කියන්නේ පටවි ධාතුව අපිට ප්‍රායෝගිකව දැනෙන පැත්තට දැන් හිත යොදන්නයි තියෙන්නේ. අර වගේ අපි කියන්නේ කොටස් 32 හිතින් හදලා ඒකෙන් පටවි ලක්ෂණය මතු කර ගන්නවා වෙනුවට ඍජුවම පටවි ලක්ෂණය දැනගන්නයි තියෙන්නේ වෙනසක් තියෙනවා කියලා තේරෙනවද? එහෙමයි සමහරවිට. අපි කොටස් 32 වඩද්දී ඔන්න අපි හිතින් හදනවා ඔන්න දැන් හිතින් ඔන්න කේසා, ලෝමා, නකා, දන්තා කියලා අපි දැන් මේ හිතින් දෝවන්නේ. එතනින් තමයි පටවි ටික එළියට ගන්නෙ. ඒ වෙනුවට දැන් කරන්නේ අපි ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නකොට දැනෙනවා. ඒ දැනීම ඍජුයිනේ. ඒ දැනීම තියෙන දෙයක්. ඒක මේ වර්තමාන මොහොතේ ඇත්ත වශයෙන් සිද්ධ වෙලා තියෙන දෙයක්. එතෙන්ට තමයි හිත යොදන්න තියෙන්නේ. ඒ පැත්තට හැරෙන්නයි තියෙන දැන්. ඕක පොඩ්ඩක් කළා මට විස්තරය කියන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඊයේ දිනේ කමඨහන් පිරිසුදු කරන අවස්ථාවේදීත් අන් හැම විටකමත් වාගේ පැත්තකට වී බලා සිටින විට අවබෝධ වන්නේ සියලු ධර්මතාවයන් ඉදිරියේ දැනෙන වේදනාවන් හා සියලු දැනීම් වලට මා වග කිය යුත්තේක් වන හැම විටකම මොකද්දෝ සොයන්න යන බවත් ඒ සියලු ධර්මතාවයන් ඉදිරියේ හඳුනා නොගන්න ගිය හැම විටකදීම මා ඒ සියලු ධර්මයන්ට අයිතිකාරයෙක් නො වූ බවයි. මා හඳුනා ගන්න ගිය හැම තැනම ඉඩ සමාවෙන්න. මා හඳුනා ගන්න ගිය හැම තැනම එය මා එය දරා සිටිය බව නම් සහතිකයි. සියල්ල සිදුවන්න ඉඩ දීලා වෙන දේ බලාගෙන ස්පර්ශ නොකරපු හැම විටකම මා නොසිටි බව ඒ විමර්ශාව ඉදිරියේ හඳුනාගත්තා. සියල්ල ධර්මතාවයක් බවත් ස්පර්ශයේදී ඒ මම නම් වූ ධර්මතාවයක් නිවන් තවත් ධර්මතාවයක් නම් ඒ සකස් වීමට මමද වගකිය යුතු නිසා තවත් ධර්මතාවයක් විමසනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණ. සමින්සේක ප්‍රශ්නයක් ඉදිරිපත් කළා නැහැ ප්‍රකාශයක් වගේ තියෙනවා. මෙහි මේ හුඟක් කල් එන කෙනෙක්ද නැත්නම් මොක පොඩ්ඩක් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? ඔව්. කාලයක් තිස්සේ මෙහි වහලා කරන්න එනවද? පළවෙනි පළවෙනි තවද? මේ මෙහිටත් හතර පහ සැරයක් මං ගිහි කාලේ ඇවිල්ලා සහභාගී වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඔබ වහන්සේගේ අවවාද අනුශාසන අරගෙන තියෙනවා මම. හරි. ඊට පස්සේ නිහඬවම තමයි මේ මං සිදුවෙන හැම වෙලාවෙම සියල්ල මේ වැටහෙන්න දීලා මං හැම වෙලාවෙම දැනගන්න නොගිය අවස්ථාවක් තමයි හැම වෙලාවෙම මං සිහිය. එතකොට එළියට තිබිච්ච හැම වෙලාවෙම මං හඳුනාගත්ත බව දැනෙච්ච නිසා සිහිය කියන ධර්මතාවය මහා පැත්තට හැරිලා තිබුණා. මහා පැත්තට හැරිලා තියෙන හැම වෙලාවෙම මට දැනුනේ එතකොට මේ දැනීම් සියල්ලක් ඇරෙන්න එතන ඇත්තටම එකම ස්වභාවයක් මිසක මේට අයිතිකාරයෙක් නැති බවයි මට වැටහුණු ස්වාමීන් වහන්සේ. දිගින් දිගටම යනකොට මේ ස්වභාවයන් දෙකම එකක් බවට පත් වුණා. එතකොට ස්වාමීන් වහන්සේ මේ මහා බොරුව කුමක්ද කියලා මට දැනගන්නත් ලැබුණා. ඉතින් දිගින් දිගටම මේ තවදුරටත් මම ඒක තව තවත් ලං වෙවි ලං වෙවි එයින් ස්පර්ශ නොවන හැම වෙලාවෙම මොහොතක්ම සිහිය තුලම සියලු ස්පර්ශයන්ගෙන් වෙන්ව වාසය කරමින් වැඩ ඉන්නවා. හොඳයි. දැන් ඔය ටික ඒ කියන්නේ මෑණියන්ට හිතෙනවද නැත්නම් මොකද්ද ඔය ඔය දැන් හැඟීම් ටික නැත්නම් ඔය තේරීම් ටික කාලයක් තිස්සේ කියන්නේ කරපු භාවනාව පොඩ්ඩක් අතීතයේදී කරපු භාවනාවන් ටික මට පොඩ්ඩක් කියනවා. ඔව්. මම නවසීවතකේ තමයි ඉස්සෙල්ලාම මට පුරුදු වුණේ. හරි. නවසීවතකෙන් මට මේ මේ සියල්ලම විශ්ව ධර්මතාවයට මේ දිය වෙලා ගියා. ඒක විශ්ව ධර්මතාවයක් බවට පත් වුණා. ඊට පස්සේ මං තවදුරටත් මට දැනීම ශරීරයේ දැනීම් ස්වභාවය විතරයි දැනෙන්න ගත්තේ මම. දැනෙන්න හැරියා. ගත්තේ නැහැ. එයත් දැනෙන්න හැරියා. හැරලා හැරලා යනකොට මේ ඒ කියන්නේ නවසීවතකයෙන් පස්සේ මොකද්ද වැඩුවේ? නවසීවතකයෙන් පස්සේ ශරීරයේ යම් දැනීමක් දැනදී එතන දැනෙන්න හැරියා. හරි. කියන්නේ අපිටම කායික වශයෙන් කොහේ හරි දැනීමක් තියෙනවා. එතෙන්ට හිත යොදනවා. ඒක ඒක දැනුවත් වෙලා ඉන්නවා. එහෙම කිව්වත් හරිද? එහෙමයි. එතන දැනීම තුලදී ළඟ ළඟ දැනීම් එකකට එකක් වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. හරි. ඒවා ඔක්කොම ඒවා ඔක්කොම දැනගනිමින් හිටියා. දැනීම් විතරයි. හරි. ඔව් එතකොට මගේ මනස ඉදිරිපත් උනේ නෑ වෙලේ. ඒ කියන්නේ මනස නිශ්ශබ්දයි. නිශ්ශබ්දයි. හරි. හැබැයි මේ දැනීම එක හිටියා. එහෙමයි. හොඳයි. ඊට පස්සේ දැනීම් වලට මොකද උනේ? දැනීමක් නැති වුණා ගියා. දැනීම නැති වෙලා ගියා. ඊට පස්සේ හිත යෙදුවේ කොහෙටද? හිත එතකොට දැනෙනවා දැනීම මම දැනගන්න ගිය තැනදී විතරක් දැනීමක් මට දැනෙන බව. හොඳයි. එතකොට දැනීම දැනගන්නේ නැතුව හිත පවත්වන්න සතිමත් වෙන්න පුළුවන්ද දැන්? පුළුවන්. පුළුවන්. හොඳයි. එතකොට ඒ ඒ ඒ තුල තියෙන්නේ ඒ කියන්නේ සැහැල්ලුවක්ද සුවයක්ද නැත්නම් හැමතිස්සෙම දැනීම් දැනගන්න අවශ්‍යද? කිසිම දෙයක් එතන දැනගන්න කෙනෙක් නැති බව නම් දැනෙනවා දැනෙනවා. එතන කෙනෙක් සකස් වීමක් සිදු වුණෙන් මං ස්පර්ශ කරොත් ඒවා සකස් වුණොත් ඒ දැනීම් හඳුනගන්න ගිය තැන සංඥාවල් ඉදිරියට යනවා. හඳුන නොගත්ත තැනදී එතන සකස් වීමක් නොවන බවක් දන්නවා. එතන දැනෙනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් අපිටම මොකක්වත් දැනෙන්නේ නැහැ කියලා. කියන්නේ ඒ ඒ වෙලාවේදී හිතේ ස්වභාවය මොන වගේද? හිත ස්පර්ශයේදී නෑ ස්පර්ශයක් කරන්නේ නැහැ කියලා හිතන්නේ. එහෙමයි එහෙමයි. එතන අයිතියක් නැති බව දැනෙනවා. එතන ලෝකයක් නැති බව දැනෙනවා. නිර්මාණයක් නැති බව දැනෙනවා. එතෙන්දී එතෙන්දී හිතට මොන හරි සංඥා තියෙනවද? නෑ සම්මාස. මුකුත් නෑ. ඊට පස්සේ හිතේ තියෙන නිකන් නතර වෙච්ච ස්වභාවයක්ද? නතර වෙච්ච මේතෙන්ට සම්බන්ධ වීමක් නෑ. ඒ කියන්නේ වෙනත් අරමුණකට සම්බන්ධ වීමක් නෑ. සම්බන්ධ වීමක් නෑ. හොඳයි. එතකොට හිත තියෙන නිකන් එක තැනකට යොමු වෙලාද නැත්නම් හාත්පස පැතිරිලාද? හාත්පස පැතිරිලා. හොඳයි. එතකොට මේ தত্ত্বය කොච්චර කල් පවත්වන්න පුළුවන්ද? තිස්සෙන් වගේ මං සිහියෙන් තමයි ස්වාමීන් වහන්සේ ඉන්නේ. ඉන්නේ. හොඳයි. ඒ ඒ ඉන්නකොටත් හිත ගිහිල්ලා වෙන වෙන අරමුණු ස්පර්ශ කරනවද? ස්පර්ශය හුඟක් බලවත් නැහැ. ස්පර්ශය දැන් බලවත්ම නැහැ. හොඳයි. එහෙමයි. හොඳයි. එතකොට හිතට දැන් ඒ තරම්ම රාග ద్వේෂයන් එන්නේ නැද්ද? නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒ වගේ ඇති දෙයක් නැහැ. ඒ <laughs> ඔක්කොම බොරුවන්නේ. හොඳයි. මවාගත්ත පනවගත්ත දෙයක්. දැන් මෑනියොත් කියන්නේ මේ වෙන අනිත් කටයුතු වල මොහොක්වත් යෙදෙන්නේ නැතුව නිකන් හුදකලා වගේද ඉන්නේ. ඔව්. දැන් ටිකක් ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි මෙතෙන්දී හරි බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙනම් අපේ හුඟාක් හුදකලා වීම හරහා හිතට ඒ කියන්නේ හිත ඇවිස්සෙන්න පුළුවන් අවකාශය අඩුයි. නැහැ. සමාජෙත් හමු වෙනවා. සියල්ල හමු වෙනවා. ඒ ඉදිරියේ කිසිවක්වත් සම්බන්ධයේ නැති දෙයක් බව දන්නවා ස්වාමීන් වහන්සේ එතන. <laughs> හොඳයි. ඒ කියන්නේ පොඩක් තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි සමාහරලාවට කියන්නේ අපි තුමු ඒ කියන්නේ හුඟක් වෙලාවට ඔය මහසී ක්‍රමේ ඒ කියන්නේ විශේෂයෙන්ම ගුරු ස්වාමීන් වහන්සේලා යොදන ඒ කියන්නේ අපේම යහපත වෙනුවෙන් කරන දෙයක් තමයි අපේ හිත යම් පමණකට වැඩුණාට පස්සේ අපිට ටිකක් ඒ කියන්නේ ටිකක් අමාරු අරමුණුත් එක්ක මිශ්‍ර වෙන්න හරිනවා. ඒ හරහා තමයි අපි තේරුම් ගන්නේ අපේ ඇත්ත වශයෙන්ම අපි මොන මොන මට්ටම් වලට අපේ හිත දියුණු වෙලාද කියලා. මොකද අපේ අපේ හිතේ යම් මට්ටමකට දියුණුනහම අපිට පුළුවන් සාමාන්‍ය සුළු බාධාවන් ජය හිත ශක්තිමත්ව නිසල්මනේ තියාගන්න පුළුවන්. හැබැයි හැබැයි ටිකක් ඊට වඩා මට්ටමකදී අපි සැලෙනවා. ඊට වඩා මට්ටමකදී ඔන්න අපේ හිතේ ද්වේෂය හටගන්නවා. ඊට වඩා මට්ටමකදී ඔන්න අපේ හිතේ නැවතත් රාගයට යනවා. ඊට වඩා මට්ටමකදී ඔන්න අපේ හිතේ මාන්නය ඇති වෙනවා. ඒ නිසා මෙතෙන්දී අපි ටිකක් අර බාහිරත් එක්ක සම්බන්ධය පොඩ්ඩක් අපි නැත්නම් යම් යම් වැඩ කටයුතු වල යෙදීම මේ යෙදෙන්නේ ඇත්තටම මේ එක පැත්තකින් අපේම يعني අපේ හිතේ තියෙන ස්වභාවය ඇත්ත ඇත්ත తත්වය මොකද්ද කියලා මේ පරීක්ෂා කර බැලීමක් තියෙනවා. ඒ විමර්ශාවක මම ඒ විමර්ශාවේදී මට මං වැඩි හරියක් හිටියට මම කිසි දෙයක් අතහැරලා නැහැ මුණ ගැහෙන මොන ගැහෙනවා. මුණ ගැහෙද්දි මං ඒවට කිසි බයක් නැහැ. හරි. ඒවට මුණ ගැහෙනවා. ඒ වගේ අවබෝධයෙන් ධර්මතාවේදී ඒවට සම්බන්ධයක් වෙන්න දෙයක් තියනවාද කියලා විමර්ශාවෙන් ඉන්න නිසා මට දැන් අපි තුමු මම මෙහෙම අහන්නම්. දැන් මෙනියෝ අපි තුමු දැන් වටේ පිටේ යනකොට ඇවිදිනකොට විවිධාකාර අරමුණු පේනවනේ. එහෙමයි. දැන් මේ ඒ පේනකොට ඒ අරමුණු එහෙකටවත් හිත බහින්නේ නැද්ද? අල්ලන්නේ නැද්ද ගිහිල්ලා? වාසය කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාව ගිහිල්ලා වාසය කරන්නේ නැහැ. වාසය කරන්නේ නැහැ. පේනවා ඕන දෙයක් පේනවා වාසය කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ පේනවා, දකිනවා සියල්ල. මම ඒතර වාසය කරන්නේ නැහැ. හොඳයි. කියන්නේ අපිටම මෑණියන්ගොන්න යාළුවෙක් හම්බ වෙනවා. කැමති යාළුවෙක් හම්බ වෙනවා. එයා ගැන එයා හම්බුනහම එයාත් එක්ක hina වෙලා කතා කරලා එයාත් එක්ක වාසය කරන්නෙත් නැද්ද? කතා බහ කරනවා. අයවලට අවශ්‍ය වෙලාවට කතා බහ කරනවා. අවශ්‍ය කටයුතු කරනවා. හැබැයි මං හිතින් බැඳී යන්නේ හරි. හොඳයි. දිගට දියුණු කරගෙන යන්න මේ ආයි මං හිතනවා විශේෂ දෙයක් අමුතෙන් කෙවෙත දෙයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ ඒ කියන්නේ කළ යුතු දේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෑණියන්ට අත්දැකීම් තියෙනවා. කෙලස් ටික කෙලසුන්ගෙන් තොරව හිත පවත්වන්න දන්නවා. කෙලසුන්ගෙන් තොර ස්වභාවය මොකද්ද කියලා හඳුනගෙන තියෙනවා. මේ தත් දිගට දිගට වර්ධනය කරන්නයි තියෙන්නේ. මේක දිගට වර්ධනය කරද්දී එහෙනම් අපිට නිශ්චය කරන්න බෑ ඉස්සරහට එන අත්දැකීම මොකද්ද කියලා. එහෙනම් අපි ඇස් දැරගෙන ඉන්නකොට අපිට අපි කැමති අය නැත්නම් අපේ හිතේ රාගයක්, ද්වේෂයක් හටගන්න අරමුණු එන්න පුළුවන්. හැබැයි රාගයක්, ද්වේෂයක් හටගත්තයි කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. මොකද අපේ හිත ඒක අභිනන්දනය කරන්නේ නැත්නම් ඒක හැම ෂය වෙලා යනවා. අපි නැවතත් අර නිදහස් ස්වභාවයට හිත ගන්නවා. ඊළඟට අපි හිතමු අපේ හිතේ මාන්නය ඇති වෙනවා. අපි තවත් කෙනෙක් එක්ක අපිව සංසන්දනය කරනවා. නැත්නම් තවත් අයත් එක්ක අපි කීප දෙනෙක් එක්ක අපි හිතේ පොඩ්ඩක් ඇතුලේ කතාවක් සමහරවිට හට ගන්නවා. අපි ඒක තේරුම් ගන්නවා. අපි නිරන්තරයෙන්ම කියන්නේ උදේ නැගිට මොහොතේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම්ම හොඳට හිතගෙන අවධානයෙන් ඉන්න. හොඳට හිතගෙන අවධානයෙන් ඉන්නකොට ඔන්න අපි සමාලාවට හිතින් පොඩි කතාවක් යනවා. සමාලාවට හිතේ පොඩි පොඩි සංඥා මතුවෙනවා. නැත්තම් අතීත වෙච්ච සිතුවිලි පොඩ්ඩක් මතක් වෙනවා. මේ හිත පිට යෑම තමයි දැන් අපිට උගන්වන්නේ. ඒකත් ඒ හඳුනා ගැනීම වූ ධර්මතාවයක්නේ. ඒකට මම හිතේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒකත් වෙනම ඒක වෙනම ස්වභාවයක් නිතනක් තියෙන්නේ. ඔව් ඒ කියන්නේ ඔතන මම ඈඳන්න දෙයක් නැහැ. ඔව් ඒ කියන්නේ පොඩ්ඩක් හරි අපේ හිතේ කැමැත්තක් තිබුණ නිසා තමයි අපේ හිත එතෙන්ට ගියේ. නැත්තම් අපේ හිත බොහොම නිස්කලංකව නිසලමනේ තියේවි. එතකොට ඇත්තම දුකක් නැහැ. තියෙන්නේ හරි සංසිඳීමක්, ආතතියක් නැහැ. ඒ පැත්ත බලන්නයි තියෙන්නේ. ඊළාට නිකන් තැම්පත් වෙලා ඉඳද්දිත් ඕනනම් කයට හිත යොමු කළා නිකන් මම මේ කියන්නේ කයේ එකතනක් අරමුණු කරනවා කියන එක නෙමෙයි. එහෙමයි සර්. එකතනකට හිත යොමු කරනවා කියන එක එකක්. දැන් මේ කියන්නේ නිකන් කයේ නිකන් සමස්තයක් වශයෙන් පොදු ධර්මතා පොදු ධර්මතාවය. පොදුවක් පොදුවට නිකන් කය දිහා බැලුවාම බලන්න මේ කයේ කොහේ හරි කායික වශයෙන් මාංශ පේශිවල නැත්තම් හිසේ මුහුණේ කොහේ හරි තැනක නිකන් ආතතියක් ගොඩ නැගිලා තියෙනවා නම් ඒකට ඒක විසිරෙන්න දෙන්න. ඒ කියන්නේ ඒ ආතතිය දුර වෙලා යන්න දෙන්න. පුළුවන් තරම් මේ කය ආතතියෙන් තොර කරන්න. පුළුවන් තරම් හිත ආතතියෙන් තොර කරන්න. පොඩි හරිය ආතතියක් ඇවිල්ලා තියෙනවා නම් එතන තියෙන දුකක්. එහෙමයි. ඒ ආතතිය දුරු කර කර දුරු කර කර දුරු කර කර යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. ස්වාමීන් වහන්සේ ඊළඟ කමටහන් වார்த்தාව ටිකක් දීර්ඝ වார்த்தාවක්. ඔව්. දෙකමාරයි. හෙට ගන්න ස්වාමීන් වහන්සේක. ඔක එච්චර අමාරු එකක් නෙමෙයි. නෑ ඒක අමාරු නෑ ස්වාමීන් වහන්සේ. <laughs> කියන්න බලන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ දිනේ මාගේ භාවනා අධ්‍යක්ීම් පිළිබඳ වார்த்தාව කියවා දිගටම ලියන්නට උපදෙස් ලැබුණි. ධර්ම සාකච්ඡාවෙන් පසු සක්මන් භාවනාවේ යෙදුණෙමි. මුලදී පාතබන විට යටිපතුල් ගැටෙන තැන සීතල උෂ්ණ බව, වැලිවල සිනිදු ගොරෝසු බව, දන හිස් නැවීම, උකුල්ලට ක්‍රියාකාරී වීම ආදිය දැනගතිමි. දැන් ඊට වඩා සියුම් වේදනාවන් ආදියද දැනේ. කකුල්වල වලලු කර රිදුමත්, දන හිස පිටුපස නහරවල රිදුමත් දැනේ. වාර 20ක් පමණ සක්මනේ යෙදෙන විට අත්ලෙහි උණුසුම උණුසුමත් උරහි ශ්‍රීදුම් දීමත් දැන් උනහෙයින් අත්වල ඉරියව් වෙනස් කළෙමි. දැන් මාහට කුසයේ මස් පිඩුවල සියුම් චරණයත් පපුවේ හා මුහුණේ සියුම් චරණයත් දැනේ. දත් එක දත් ඈඳී එකිනෙකට සියුම් ගැටීමක් දැනේ. මේ දැනීම් වල සතියෙන් යුතුව දිගටම සක්මන් කළෙමි. දැන් යටිපතුල් වල සිට හිස් මුදුන දක්වා චලනයක් දකිමි. සක්මන් කිරීමෙන් දැනුණු වෙහෙස නිසා සක්මන් තීරුවේහි කෙළවර මද වේලාවක් සිටගෙන සිටියෙමි. එවිට සිරුරෙන් උණුසුමක් පිටවෙන අතර මුළු සිරුරේම ලේ ගමනය වැඩි වූ නිසාදෝ කිලිපොලා යන ආකාරයක් දැනින. ඒ සිරුරේ පවත්නා ධාතු දැනීමක් යයි මම සිතමි. මාගේ සක්මන් භාවනාවේ ඇති අඩුපාඩු හා එය වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. පරයන්ක භාවනාව සක්මන නිම වූ පසු මම පරයන්ක භාවනාවට වාඩි වූයෙමි. කෙටි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රමයෙන් සියුම්ව දැනිනි. දිග ආශ්වාස ප්‍රශ්වාස දෙස බැලීමේදී පෙර කී වාර්තාවේ සඳහන් කළ පරිදි ඒ හුස්ම රැල්ලක් ලෙසත් වරින් වර නැවතිල්ලේ එනහා යන තත්වයක් තිබින. මෙසේ හුස්ම දෙස බලා සිටින මගේ සිත සමාධිගත වී ආලෝක දෙක තුනක් වර්ණ ආලෝක දෙක තුනක් ඉක්මනින් ඇති වී නැති වී යන බවක් දැනින. නැවත ආස්වාස ප්‍රස්වාස වෙත සිත යොමු කෙලිමි. එවිට සතිමත් වීම දිගටම විනාඩි 25ක් පමණ තිබිනි. එසේ සිටින විට උඩ සිට වැටෙන වැනි දැනීමක් ඇතිවිය. එම දැනීම තත්පරයක් වෙනි සුළු කාලයක් පැවතිනි. ඉන්පසු නැවත සතියෙන් යුතු හුස්ම දෙස බලා සිටියෙමි. ගරු ස්වාමින්වහන්සේ මාගේ පරයන්ක භාවනාවේ ඇති අඩුපාඩු හා ඒ දිනු කර ගැනීමට උපදෙස් පතමි. ඔව් මට නම් හිතෙන්නේ දෙකේම මුකුත් අඩුපාඩුවක් කියන්න නැහැ. කළා තියෙන හොඳයි. තව ටිකක් වර්ධනය වෙන්න ඉඩ දෙන්න. මොකක්වත් අලුතෙන් එකතු කරන්න අවශ්‍ය නැහැ. ටික ටික හිතේ සමාධිමත් ස්වභාවය වර්ධනය වෙනවා. සක්මනත් කෙරීගෙන යනවා. අලුතෙන් එකතු කරන්න දෙයක් නැහැ අතරම. කරගෙන යන යන විදිය හොඳයි. කාට හරි විශේෂ මේ වාචික ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් අවසන් කරනවා. හොඳයි. එහෙනම් ඉතින් අපි අදත් තු පැය එකහමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරය සඳහා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.